නැහි අවසරයි ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද බලාපොරොත්තු වෙන්නේ තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ මුලුවකට නැත්නම් වැඩසටහනකට අපි මල්ලිකායින් ඉල්ලා සිටිමු ලිඛිත වචන සභාගත කිරීම හරහා සැසිවාරයට ආරම්භය ලබා දෙන්න කියලා. අවතර ස්වාමීන් වහන්සේ අපිට ලිඛිත ප්‍රශ්න 11ක් තියෙනවා. ඒකෙන් පහක් භාවනාව පිළිබඳව අනිත් අතනිතර ධර්මතාවය. පළවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ ඊයේ පරණගේ භාවනාවේ යෙදී සිට ඊයේ සඳ සරියක් භාවනාවේ යෙදී සිට විට මා ඉතා සංසුන් විවේකී තත්ත්වයකට වරකට නිින්ද වැනිපත් වුනි. එහි මිනිත්තු 5ක් 10ක් පමණ සිටින විට මගේ ශරීරයේ දුන්නක් ඉදිරියට නැමී ගොස් ඇති බව හිතේ වේදනාවක් සමග දැනෙන. එවිට මම ඒ සක්‍රියෙන් හිතීමට ශරීරයෙන් කෙලින් කරන විට එම නිින්ද වැනි සක්‍රියෙන් වෙන්නේ. ආනාපානයට නැවත යොමු විය. පරයන්කේදී අකුසල කිපිලි වලින් කිපිලි වලින් පිටීමට මම දැන් මෙතන යයි. හිතෙන් මෙහි කරමින් නැවත නැවත ආනාපානයට හිතේමු කරමි. මා හතරවැනි පස්වන ක්‍රියාවල සක්මන් කර වාඩි වූ විට මෙම සහනදා ටැකස් ඇතුලේ නින්දලයි විවේකී තත්වයට යන් මා මේ ඉදිරියට යන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන මේ කෘතඥ වෙමි ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නේ මා සක්මන් භාවනාව කරන විට එය කේවල 10කට බෙදා ගණනින් කරගෙන යාමට පුරුදු වී සිටිමි. එය මා ලංකාවේදී භාවනා මධ්‍යස්ථානයේදී ලබාගත් අත්දැකීමකි. අත්දැකීමකි. එවිට මගේ හිතට ඉතාම සංසුන් විවේකී බව බාහිර ශබ්ද හෝ රූප වලින් පරිදයක් නැති ශරීරයේ සහනයක් ලැබේ. පියවර 10කින් කරන මෙම යාම කුරුදු සුදුසුද වහන්සේගෙන් පිළිතුරක් පතමි. පතමි වහන්සේට දිගාසිරි පතමි. අපි පළවෙනි කොටසෙන් ගත්තොත් මේකේ අර පරයන්කේදී නෝබන්න කුසල් නොයිපදවීම සඳහා නැවත නැවතත් මම දැන් මෙතෙන්ට ගෙනීමේ වார்த்தාවක් තියෙනවා. ඒක ඇත්තට මේ වார்த்தාව අහමින් එක්කනට විශ්වාස වෙන්නේ ඒ විදිහට කුසල් අරමුණකට අගෝචර භූමියකට නැත්නම් හිත පිට යනවා කියන එකට ගියාට පස්සේ මම දැන් මෙතනට ගත්ත පස්සේ ගත්තට පස්සේ ගෙදර ආවට පස්සේ තමන්ගේ මම දැන් මෙතන හුරු පුරුදු තැනක් පිටියට ආවද එනකොට ගෙදර ඇවිසිලාද නැත්නම් ඇවිල්ලා බලනකොට ඒ තමන්ගේ මූල කර්මස්ථානීය පැවතිච්ච ආකාරය පිළිබඳ වார்த்தාවක් නැතුව ඔය ඒකපාක්ෂිකව දෙන්න බෑ තීන්දුවක්. එනිසා ලියපෙකන කැමැති දානිතායගේ පහන් අවබෝධයේ පිණිස ඒ විදිහට මම දැන් මෙතන කියලා ගන්නකොට ඒක අමෝරාවෙන් ගන්න දෙයක්ද ලේසියෙන් ගන්න පුළුවන්ද? ගත්තට පස්සේ තමන්ගේ මූල කර්මස්ථානයේ කලබල නැතුව නිස්සන්දව තියනවාද? එහෙම නැත්නම් නැවතත් හිත බලපෑමෙන් බලපෑම් කරන්න ඕනද? නැත්නම් මූල කර්මස්ථානයේ ගන්න ආදි වශයෙන් තොරතුරු ටික දෙනවනම් හොඳයි. විශ්වාස මූල කර්මස්ථානයේ මෙලව කාර්යයෙන් කොහොමද දන්නේ අගෝචර භූමිය කියලා ගෝචර භූමියට ආවයි කියලා ස්ථාවර කරගන්නේ කොහොමද? ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? අස්පනා අපිට දකින්නේ කොහොමද? එතකොට ඒ ගන්නකොට ආනාපානිය අර අතහරින වෙලාවේ තිබුණු තරම් කීකරුකමක්ද තියෙන්නේ නැත්නම් අතහැරලා ඉන්න වෙලාවේදී අවිසිලා ආපහු ආනාපානෙත් එක්ක යාළු වෙන්න කලබලයිද? ඒක තමයි. ඒකට ඒ කියන්නේ පිටක නොගියා වගේ. යන්නේ ඉස්සලා තිබුණ ගානටම ගිහිල්ලා ආවට පස්සේ ආනපානේ සංසුංගතිය පේන්න තියෙනවනම් ආනපාන ඇවිසිලා නැත්තම් ඒ කියන්නේ අකුලලක් තිබුණ එක මැකිලා. ඒක නිසා හැම වෙලාවෙම ගෙදර ආවට පස්සේ නැත්තම් මම දැන් මෙතෙන්ට ආවට පස්සේ ඒක පිළිබඳව වාර්තාවක් ඕනේ. ඉතින් දැන් කියන්නේ මම මම දැන් මෙතන කියලා අදහස් කරන ආනපානේ හිත පිට ගියාට පස්සේ ආනපාන ගත්තට පස්සේ අර කරදරයක් නොවිච්ච විදියට ආනපන තිබුණ තැනම එහෙමම තියෙනවා. ඒකටයි බලනකොට පේනවා අර හිත පිට යෑමෙන් කිසි අවුලක් වෙලා නැහැ කියලා. ඕක නිතර නිතර වෙනකොට පේනවා හිත පිට ගිහිල්ලත් නැහැ කියලා. හිත පිට ගිය කියලා මොකක්වත් වෙලා නැහැ. එතකොට ඒ හිත පිට යෑමෙන් වෙන අකුසල අහෝසි වෙනවා කියලා කියනවා. ඒ නිසා නැවත ආවට පස්සේ බලන්න නැවත ආවට පස්සේ දෙනකට උත්තරින් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මේක මේ අහන ඉන්න එක්කනට සාර මේ විශ්වාසයේ අද්දුතු ප්‍රත්‍යක්ෂය කියලා. නිසා මීට පස්සේ පිට යන තරමට ලාභයි දැන්. ඔන්න බලච්චාය යන දැනක බලච්චාය. කියලා අපව ගන්න ගෙදෙට ගෙදෙට ගන්නකොට මොනවක්වත් වෙලා නැහැ. ගෙදර එනකොට ගෙදර නිෂ්කලංකව තියෙනවා. එතකොට අපිට පිට පිට කියන කියලා පශ්චාත්තාපයක් අතීත පිළිගේ ධාත්වයකටද වේදනාවකටද හිතවිලියට කියලා ඒක වර්ග ભેදයක්වත් මොකක්වත් නැති වෙනවා. ඊට පස්සේ මේ දැන් මේ පරිේශණයේ සාර්ථක වෙන්න හිත පිට යන්නත් තිබෙන්නේ අල්ලපු ගෙඩිත් හරි කීයක් කර දෙන්න වෙනවා හිත පිට යවන්න කියලා. දැන් පරීක්ෂණ කරන්න බෑ. ඒ නිසා හිත පිට යාම පිළිබඳ සාදර බවක් එන්න ගන්නවා. දැන් ඉස්සර කල් තිබුණේ නොදකින්න පටන් නොදොමගෙදී. ආයෙකට පේන්න පටන් ගන්න හිත පිට ගියත් එකයි නොගියත් එකයි. ගිහලා ආවට පස්සේ තනපනේ එතනමයි. ඉතින් පිටම ගියත් එච්චරයි. ඒ නිසා මේ හිත පිට යාම කියන යකා ඔය කියන තරම් කළු පාට නැහැ. ඇත්තක ඔච්චර රතු පාටක් නැහැ දල දෙකෙන් පිට ඇවිල්ලත් නැහැ ආනපාන සතිය හොඳට පිළිලා තියෙනවා ඒක තහවුරු වෙන්න ඕනේ ඒ තහවුරු නැතිකම තාම තියෙන්නේ ක්‍රමේ හරි ඒ කියන්නේ මේ ආශීවන ප්‍රත්‍ය තියෙනෝනේ දැන් භාවනාව සෞලීකත කිරීම කරන්න මේකම වෙන්න අරින්න ඒ කියන්නේ හිත පිට යවන්න හදනවා කියන එක නෙවෙයි හිත පිට යන හැම වෙලාවකම නැවත ගෙදර ආපුවාම ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න මම ඉන්නේ ආනපානෙද යනකොට අතහැරලා යනකොට තිබුණා වගේ සාන්තව සීතල වේග තියෙනවනම් මොකක්වත් හානියක් වෙලා නැහැ. අන්නේ විදිහට අපිට කළුලෑල්ල ලියනවා චෝක් වලින් ඩස්ටර් එකේ මකන. අනිත් දවසේ ආයෙත් කළුලෑල්ල පාවිච්චි කරන්න බලන්න. පර්මනන්ට් මාකර් එකක් නැහැ. හානි ඉස්තර හානියක් වෙන්නේ නැහැ සතියට. සක්මන් කරනකොටත් අර වගේ උපක්‍රම යොදන්නේ ඒක 10ක් සක්මන් නැත්නම් 7 7යි කියලා ඇවිදිනවා මොකක් හරි කරන්නේ. නමුත් ඒක බන්ධනයක් කරගන්න බෑ. ඒ හොඳට සතිය ආවට පස්සේ බලන්න එහෙම නැතු ගිහිල්ලා. කවදා හරි මෙහෙම මතක තියාගෙන කවදා හරි සක්මන් කිරීමේ ආයාස කරගතිය තියෙනකන් සක්මන් භාවනාව පටන් අරගෙනවත් නැහැ සක්මන් භාවනාව අනායාසයෙන් යන වෙලාවට එන්නේ. ඔක්කොම ක්‍රම කරලා ස්ථාන පුරුදු වෙලා වේගිට පුරුදු වෙලා බලන දුර ප්‍රමාණය පුරුදු වෙලා හොඳට ඒක විශ්ින් මේක සක්මන සිද්ධ වෙනවා ඒකට අපි කියන්නේ අනායාසයෙන් සක්මන් වෙනවා කියලා නම්බුකාර වචනයක් තියෙනවා gediya pitima ඇවිදිනවායි කියලා අපි නිස්සන්නවනේ වෙන වචනයක් තියෙනවා. gediya pitima ඇවිදිනවා මම බලන්නේ මට වම තිබ්බා මොකෝ මට දකුණ තිබ්බා මොකෝ. මම ඉඳගෙන වෙන බව දන්නවා. අන්න ඒ විදිහට මේ අනායාසය යනකොට තමයි සක්මන් භාවනාව පටන් ගන්න. ඒ නිසා එතෙන්ට යනකම් අර වගේ අත්තර බඳලා දෙන්න, උපක්‍රම දෙන්න, සමීකරණ හොයලා දෙන්න. පුරුදුනාට පස්සේ ඇඟට කියන්නේ ඇවිදින්න කියලා. ඒක උඩ තේරෙන පටන් ගන්නවා මම මම ඇවිදිනවා මම දිහා මම බලන් ඉන්නවා වගේ. පිටකෙනෙක් බලහින්න වගේ යන්න පුළුවන්. එතකොට සින්දුවක් කියනවා කිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔය ධක්මන් භාවනා මේ කට්ටියට වෙන විස්තර අහනවා. මම ඒක ඉතින් ධක්මන් භාවනා වීඩියෝ එක බලන්න කියලා එතකොට ඔක්කොම විස්තර තියෙනවා. මේ ළඟදී තිබුණා ඕස්ට්‍රේලියාවෙන් ආපු වීඩියෝ එකක්. ඒ කියන්නේ ඊමේල් එකක් මට. ඒකේ මිනිස්සෙක් ගිහලා ලස්සන මේ වගේ වීඩියක් අයිනේ අතු ගාලා free meditation come and join කියලා බෝඩ් එකක් දාලා. කොට්ට වේලියක් කියලා දෙනවා. මිනිස්සෙක් කරන කඩේ යන ගමන් පාඩි වෙනවා කොට්ටේ. ඒ තව ටිකක් යනකොට අම්මා කෙනෙක් කෙනා පොඩි ඔවෙක් කරන්නේ බබත් යන වාඩි වෙනවා. තව ටිකක් මිනිස්සෙක් කෙනා රස්සාවට යන වාඩි වෙලා ගියම අතල මෙතෙන්ට ඔක්කොම භාවනා කරනවා. ඒකේකට ඔකත් කර්මස්ථාන චාරිවෙලෙක් නැහැ. කර්මස්ථානෙත් නැහැ. කරන්න ඕනෙත් නැහැ. මොකොත් නැහැ ෂෝක් එකට භාවනා කරනවා. ඒක මොකද බුද්ධ ආගමෙන් නෙවෙයි. බුද්ධාගම මනසේ අහන ආනපනේ හයියෙන් ගන්න ඕනද ටිකට ගන්න ඕනද ඊට පස්සේ කෙටි කරන්න ඕනද ඉස්සලා ආස්වාදේ බලන්න ඕනද ඊසද පස්සාදේ බලන්න ඕනද මුලමදාක බලන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ එතකොට සෝවාන්ද මම එතකොට සමතෙද මේක මේක විපස්සනාද බයිලා තේරම පුද්දන්න කට්ටියට විතරයි අර ප්‍රී මෙඩිටේෂන් කම්මෙන්සි ඉවරයි ඒ නිසා හොඳට මතක තියාගන්න මුලදී මේ යකාට මේ තොවිලට කොඳුරු තෙල් කල 7යි 7යි ඕනේ. පව් වෙන මොනක්වත් නැහැ වාඩි වුණා දක්වනකොට සක්මන් කරනවා ඇඟට කියනවා සක්මන් කරන්න කියලා. ඉතින් එනකම් ටික තමයි අපි මේ භාවනා මධ්‍යස්ථාංග කරන්නේ. මේ අපේ ලාජිවට ඔක්කොම කරන්න පහසු කන්දේ ඔක්කොම දීලා ඒ ඉන්නේ ඉරියව්වට හිත ගන්න හැටි පුරුදු කරන්න. පුරුදු කරාට පස්සේ ෆ්‍රීලැන්ස් යන්න බැරි. ඇඟට කරන්න කියන්නේ. එතකොට තමයි අපිට ඒක දිහා බලන්න පුළුවන්. එහෙම නැත්නම් දුරස්ත බැලමක් පියා ගන්න පුළුවන්. ඒ නිසා දැනට මට පේනවා පියවර 10ක් ගණන් කරනකේ තාම ප්‍රයෝජන තියෙනවා. හැබැයි ඒකට වැදෙන්න එපා. ඉස්සරහට බලන්න එහෙම හොඳට ශක්මන හොඳට හිත වදින වෙලාවක ඒ මොනක්වත් නැතුව නිකන් ශරීරයට ඇවිදින් දැරලා බලන්න. ඒ හම් ප්‍රශ්න එයාගේ හිත සංසුන්තකම නිරන්තරව ඉදිරි කරලා කිව්වල සංසුන්තකම වෙලා නැත්තම් මොකද කරන්නේ? නැති එකක් කියන්න බෑනේ එතකොට මම ඒකට උත්තර දෙනවා. ඒක පිළිගන්න පස්සේ අපෝ අපෝ අපෝ මහන්සිය වුණේ ඒ ඉස්සෙල්ලා විදුතන නාවේ කියන්නේ එතකොට ඒ විදුතනම නෙවෙයි නම් කියන්නේ මට ආයාසයෙන් ගන්න දෙනවා කියන ඒත් ආයාසයෙන් හරි කමන්නේ අවශ්‍යන දාගන්න පුළුවන් නම් තාම අපි අරසා භූමියක ඉන්නේ. අපව දන්නව වැරද්ද තැනකින් ඉන්නේ කියලා ආනපාන ගන්න ගන්න බෑ. ගන්න බැරි නම් ඒ කියන්නේ කෙලෙසයක් වැඩ කරලා තියෙනවා. එහෙමනම් නූපන්න කුසල් නොයිපදී ගිහිල්ලා නැහැ. කෙලෙසයක් තියෙනවා. ඒ නිසා අපිට ආපහු ගන්න බෑ ආරමුණට. ආයාසෙන් හරි කමන්නේ අනායාසෙන් හරි ගන්න පුළුවන් නම් කෙලෙස් තිබුණාට ඒක ඉතින් අහෝසි වෙලා ඉවරයි. එහෙම කිව්වම තියනවාද තේරුමක්? මං කියන කේ අතේ තේරෙනවා. ගන්න බෑ ඒ කියන්නේ අපි දන්නවා පිට ගියාම කෙලෙසක් ඇවිල්ලා තියෙනවා කියලා. අර්ගෙන් කියන්න පුළුවන් කෙලෙසක් නැහැ. කෙලෙසක් තිබුණා මැකුවා. දැන් මෙතන තියෙනවා කෙලෙස් ඇවිල්ලා තියෙනවා. ඒක කෙලෙසිනා. කෙලෙසිච්ච නිසා නැවත අරමුණට එන්න බෑ. දැන් දන්නවා. මගේ account එකට මෙන්න මෙච්චර වැටලා තියෙනවා දැන්. රාත්තල් ගන්න දන්නවා. කන්නේ නම් මට තමයි. මෙච්චර කරකැවි රාත්තල් ගන්න දන්නේ නැතුවනේ. දැන් බුක් කීපින් තියෙනවා මේ වෙදීදී එතකොට දැනගන්න පුළුවන් ඒ වගේ බාධා කරන්නේ මොන වගේ අරමුණක්ද කියලා. පුංචි අරමුණක් වෙන්නේ නැහැ බෑ ඒකට. ඒකට බරපතල කෙලෙසක් ඇවිල්ලා හිත කලබල දාලා ගිහිල්ලා ආපහු ගෙදර එනකොටත් ගෙදරත් කලබලයි. ඒකෙන් තේරෙනවා ඉතන කෙලෙසක් ඉතුරු වෙලා මන්දි වෙහලා තියෙනවා. ඒ නිසා අපිට ඉස්ලාම් බතාර දැනගන්න පුළුවන් කොයි කොයි දේ අපිට ස්ථිරහානියක් කරලා තියෙනවද කොයි කොයි දේ ස්ථිරහානියක් කරන්නේ නැතුව ගිහිල්ලා තියෙනවද කියලා දැනගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මම මේකට පරියන්කයට වාඩි වූ විගස කෙලින්ම ආශ්වාසය සහ ප්‍රශ්වාසය කිරීමෙන් පටන් ගත්තී. නමුත් දැන් මම පහසේ වාඩි වී මා සිටින ඉරියව්ව දෙස බලා සිටිමි. ටික වේලාවකින් හුස්ම තෙලීම පටන් ගැනේ. මේ අවස්ථාවේ මගේ සිතට ඇති වෙන්නේ මේ කුණු කය පවත්වාගෙන යාමට හුස්ම ගන්නවා කියාය. ටික වේලාවකින් මගේ නාස්පුඩුවේ වදින දිග ආශ්වාසය හා කොට ප්‍රශ්වාසය පෙනේ. තව ටික වේලාවකින් කොට ආශ්වාසය දිග ප්‍රශ්වාසය පෙනේ. සමහර අවස්ථාවලදී හුස්ම දැලි දැලි පෙනුණා. එය නිතර පෙන්නොපෙනි. මුල දිනවල දුර ළඟ සියුම් ගොරෝසු ආදි වශයෙන් දැනුණා දැන් දැනෙන්නේ හුස්ම නාට්‍යයක් කටක් වටේ කරකවන ලෙසය. ප්‍රාශ්වාසයේ ප්‍රාශ්වාසය ආශ්වාසය අතර තරමක ගැප් එකක් පෙනේ. හොඳින් දෙස්ස බලා සිටිදී ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ අතර මොහොතක ගැප් එකක් පෙනේ. විශේෂයෙන්ම මෙය දැනෙන්නේ මට ආශ්වාසයේ මුලැමැදාක බලන විටය. එය අල්ලාගෙන සිටීමට බෑම් කළා. එය නොහැකිය. කෙලීම නොහැකිය. කෙලීමට මෙසේ තියා ගැනීමට බෑම් කළා. හුස්ම තියා ගැනීමට නොහැකි වීම අනිත්‍යතාවයක් ද දුකකි. යා මට සිටේ. හුස්ම ටික ටික තැම්පත් වන අයුරු මට පෙනේ. ටික වේලාවකින් ආශ්වාස ප්‍රාශ්වාස වෙනස් කළ නොහැකිය. කම්පනයක් පමණි. මම හුස්ම වැටේයි සිතා සිතන තැන දෙස බලා සිටුවි. මට පිළිමේ අන්ධකාරයක් පමණි. තව ටික වේලාවකින් සුදු පාට අලු පාට වරාකුළු වැනි දේවල් උඩට උඩට යනවව දැනේ. මෙය වායු ධාතුවේ විපරිණාමයක්ද කියා සිතමි. මේ අතර ඊයේ මූණ ඊයේ මුල් සිත්යක් හිතට එයි. වහාම සතිය හුස්ම වැටේයි සිතන දෙසට ගෙන ආවෙමි. මේ ඊයේ සිදු වුණා යයි සිතමි. මම මීට පෙර බොහෝ විට සිත පිට ගිය තැනින් මුල කර්මස්ථානයේ ගෙලීමට වෑයම් කර පුරුදු වී ඇත. මේ අක්ෂර වම් කකුල රිදෙන්න ගනී. මොහොතක් ඒ දෙස බලා සිටියත් වේදනාව වැඩි වේ. කකුල පොඩ්ඩක් සොලවා නැවත භාවනාව පටන් ගතිමි. ටික වේලාවකින් තේජෝ දාපු ඉදිරියට එයි. එය ඉතා සරල ලක්ෂණයක් සේ දැනේ. මම හුස්ම වැඩි යයි සිතන තැනම බලා සිටිමි. ටික වේලාවකින් හුස්ම මුළුමනින්ම නොපෙනී යයි. යයි හැඟේ. විඥානයේ කය නැතියි සිටි. ඒ මේ අවස්ථාවේ සිටිවිලි ගලායි. ඒ ඒවා අල්ලා අත නොහැක සිටීමට බෑ. අල්ලා නොගෙන සිටීමට බෑ කරමි. ගරු ස්වාමීන් වහන්සේ මා මේ යන මාර්ගයේ පාඩ වැරදි පෙන්වා දෙන මේ ඉතා යථාර්ථයේ ඉල්ලා සිටිවි. කරුණාකර මට මා උසාවියට කැඳවන්න එපා යයි යථාර්ථයේ ඉල්ලා සිටිවි. <coughs> මේ විස්තරේ බලනකොට උසාවියට ගන්නවන්න ඕනේ නැහැ. මොකද මේකේ ඔක්කොම පැහැදිලි. පැහැදිලි දීලා තියෙනවනම් මට මිනිස්සු දෙන එක විතරයි තියෙන්නේ. ආහාර ප්‍රසාහන දෙයක් ඇත්තේ නැහැ. රචනයේ මුල් හතියේ ආකාර පඤ්ඤාත්තිය කියන එක පෙන්නනවා. අපි අරමුණක් දිහා බලනකොට සංධාර පඤ්ඤාත්ති ආකාර පඤ්ඤාත්ති කියන ක්‍රමයෙන් තමයි හිත දියුණු වෙන්නේ. shape and the manner. බැලු බැලමට ඉතලම shape එක පේන්නේ. shape එක දිහාම බලනකොට ඒ කාලානුරූප වෙනස් වෙන හැටි. ආනපානේ කම්මට රචන චන්දල විදිහට තියෙනවා දෙක අතර හිස්තනක් තියෙන විදිහට තියෙනවා ඒක දිගට පේනවා මේක අඩට කිටියට පේනවා ඒතර ඒවා ක්‍රියාවලිය ක්‍රියා නෙවෙයි නැත්තම් නිශ්චල ඡායා නෙවෙයි වෙනස් වෙන දේවල් නිකන් වීඩියෝ ක්ලිප් එකක් වගේ ඒක බලනකොට පේනවා දැන් මේ මේ දැක්ම දකින්න ආනපානේ ලම් වෙලා බලන්න සතහන බලලා තවත් ලම් වෙලා බලන්න තමයි ආකාරය පේන්නේ ආකාරය පෙන්නට පස්සේ බොහෝම කිට්ටුයි ඒක ස්වභාව ලක්ෂණ දකින්න එහට ගන්න හැම දෙයක්ම නැති වෙනවා ඒකට අලුතෙන් උගන්වන්න යන්න එපා නිකන් දුක්ඛංග නැත්තම් මුලමෙදාක බලන මොකක් කරන්න ඕනේ. ආකාර පඤ්ඤාති දැක්කම හිත දියුණුයි. ඒක විසින්ම ඊට පස්සේ ස්වභාව ලක්ෂණ කියන හට ගන්න ඕන දෙයක් නැතිනවා කියන තැනට යනවා. ඒ ගියාට පස්සේ තේනවා ඒකට ඒතර තමයි අරමුණයි හිතයි හුත්තටම සමීප වෙලා සමාන වේගයෙන් කරකෙන තැන. එහෙම තියෙද්දී ඒ තරම් මේ සටහනක් දැකලා ආකාරයක් දැකලා ස්වභාව ලක්ෂණක් දැකලා තියෙදි තිත් පිට ඇදලා තියෙනවා. ඊටම නෙවෙයි අරමුණකට යනවා. නමුත් යෝගාවචරය කලබල වෙන්නේ නැත්තම් පශ්චාත්තාප වෙන්නේ නැත්තම් ආයෙකිනල බලනකොට කොමහල්ලාට ආකාර සටහන් සටහන් ආකාර ස්වභාව ක්‍රමයේ යනවා. සමහරට ගෙලින්ම ස්වභාවික ලක්ෂණම දකිනවා. අර තිබුණ වේගයෙන්ම දැක්ක දැක්ක යනවා. ඒකට තමයි දන්නවා හිත පිට යන එකත් හේතුඵලයක් නිසා සිද්ධ වෙන්නේ. ආපහු එන එකත් හේතුඵල ධර්මිකේ සිද්ධ වෙන්නේ. මේක කියලා තියෙනවා මම ඊට කලින් පුරුදු කරලා තියෙනවා පිටිගිය හිත ආපහු ගහගෙන කියලා. ඇත්තටම හොඳට බැලුවොත් ඒකට මම එක්ක ඕනේ නැහැ. හිත පිට යන්නේ කර්ම ශක්තියක් නිසා. නැත්තම් ඍතුජේ හේතු අනුසාර, චිත්තජේ හේතු අනුසාර, ආහාරජේ හේතුක් නිසා. පිටිගිය හිත ආපහු එන්නේ කලින් පුරුදු කරලා කරලා හේතුඵල දන්න. අපිට තියෙන පැත්තකට බලන්න විතරයි. අපි මේක දන්නේ නැත්නම් පිට යන එකට පශ්චාත්තාප වෙනවා. පශ්චාත්තාප වෙච්ච ගමන් අකුසල රැස් වෙන්න පටන් ගන්නවා. පශ්චාත්තාප නොවි හිටියොත් අපහු ඉබේම එනවා. බොහෝ විට. දුවට බලනකොට වෙනවා ඉබේ ආපහු එන එකක් තම නැහැ. ඒකටම අවක් ඕනෙත් නැහැ. මන්න මාන්නයක් ඕනෙත් නැහැ. තෘෂ්ණාවක් ඕනෙත් නැහැ. එතකොට පේනවා පිට යෑම ගා ඇතුළට එමු කියන චිත්ත නියාමයක් මේකෙදී. එහෙම නැත්නම් නියාම ධර්මයක් වැඩ කරන්නේ. මේක මම කියාගන්න ගියොත් අපිට පශ්චාත්තාප වෙන්න වෙනවා. මේක බලහන හිටියොත් පේනවා චිත්තානුපස්සනාවක් එතන සිද්ධ වෙනවා. මගේම තමයි. හැබැයි මගේ නෙවෙයි. එතකොට තේරෙන පටන් අර ගන්නවා වෙහෙසකුත් නැහැ. ඉස්සර ඉස්සර වගේ මෙහෙවීමක් කරන්න ඇත්තටම වෙහෙස නැති වෙන්නේ මේ වෙන දේ පිළිබඳව පශ්චාත්තාප නොවන කතාව නිසා. භාවනා නොකරපේ එකනායකට පශ්චාත්තාප හිත පිටිගිය කියලා පශ්චාත්තාප වෙනවා. ආපහු ආවට පස්සේ මම කෙරුවයි කියලා හිතනවා. මේ নানা ප්‍රකාර වල්බූත එන්නේ හරියටම සංකීර්ණයේ දැකපු නිසා. ඒකල ඉවර වෙලා දැන් මේ වார்த்தාව ගියලා උසාවියට කරනවට එපයි කිව්වත් ඒත් සැකයක් තියෙනවා මේක හරිද වැරදිද කියලා. කවදාවත් ඔක නැති කරන්න බෑ. කවදාවත් නැති කරන්න බෑ කිසිම හේතුකම සැක උපදවන. මේ තමයි කෙලෙසිච්ච මනසක හැටි. භාවිත මනස මේ සැකේ කියන එකට කිසිම හේතුවක් ඕනේ නැහැ. ඒ නිසා එකකින් කරන්නේම බැටරි වස්තනිකයි පශ්චාත්තාප කරන්නේකයි කාණකට ගන්නෑ. කියන්නත් එපා. ඒ සැකේ පිළිබඳ වචන තුනක් මතක තියාගන්න නාබිනන්දති නාචෝස තිත්තති න අභිවදති. ඒක අභිරමණය කරන්නත් එපා කාටවත් කියන්නත් එපා. ඔකට රින්ගන්නත් එපා. රින්ගපු ගමන් මේක සැකේ තව වැඩි වෙනවා. කාටවත් කියපු ගමන් වැඩි වෙනවා. අබිරමණය කරන්න තිබා ගාලා නැහැ. ගාලා කරයි. එච්චරයි කියන්නේ. ඕක සම්පූර්ණ වෙනකන් සෝවන් වෙන්නේ නැහැ. සෝවන් වෙනකොට ඔය හැකේ නැහැ. වෙරදිච්චාමකෝ. සතුම් මතයි මේ නෑ. ඕකම් කරනවා ඒක අමිතේතර කරනවා. උරු කියලා ඉස්සතෙන් වලසේ මොකුත් නැහැ. භවනා නොකර කියන අපි කොයි වෙලාවක කෝක වෙනවද කියලා කියන්නේ බෑ. කියලා ඒකේ තියෙන සතුටු පැත්ත ගන්න. ඒ නිසා මේ සැකේට කිසිම පදනමක් ඕනේ අද අපි අපිට ගන්න කන කැමෙන් දැහැහෙන බද්දිර වන්නේ පිච්චෙන්නේ සැකේ නිසා. නැත්නම් මෙච්චරම කන්න ඕනේ නැහැ. කොච්චර කැවත් වැඩක් නැහැ සැකෙන් ජීවත් වෙන මනුස්සයාට. එයා හදාගෙන සැක විඳිනවා. ඒ නිසා ඒ සැක දේවල් කරුණාකර කියවෙන්නේ නතර කරන්න. කීමෙන් වෙන්නේ තව කෙනෙක් හිතනක් වෙනවා. මේක අහන්නේ පිස්සේ. ඒ නිසා තව හැකේ දානවා මේක. බුදුන් සරණයි ධර්මයේ සරණයි සංඝ සරණයි සීල සරණයි චක් කරන්නේ බෑ හැකේ කියන්නේ අමුකලේච එනිසා හොරා වුණා කන විශ්වාස කරන්න ඉවරයි ඊට සු හොරකම් කරන්නේ ඉවරයි ඒච්චර වෙන්නේ චක් කිරුවොත් එහෙනම් අපි හොරු වෙනවට කම්පැනි වලට ගෙවනවා ඊට වැඩි හොරා හොරාට යන ගානට වැඩි ගානක් ගෙවන්න ඕන ඒක හොරු නතර කරන කම්පැනියට ප්‍රීමියම් එක ගන්න ඒ කම්පැනිමයි හොරක් තියෙන්නේ <laughs> ඒ ඒ security company වල තමයි බුදුම හොරු ඉන්නේ මොකද මේ මිනිස්සු දන්නවා හොරකම වෙන වෙලාව යතුරු තියෙන තැන් මේ යතුරෙන් අරින්න පුළුවන් ගම මාස්ටර් කීස් ඔක්කොම උංගව දෙන්නේ හොරා අහිංසකයි වෙත්තේ බලමු හොරකම් ගැන කතා කරන සමිති අන්තිම ස්වරූප ඉතින් හොරෙක් වුණ තන ඉස්සාව කරන එක සැරේ ඉවරයි හොරකම් කරන්නේ කාගෙන ඵලයක් කියන ඒ ආම්තු කෙනෙක්ගේ පන්සලේ තිබුණ මේ තඹ මුට්ටියක් හොරා උස්සගෙන යනවලු දැන්. ආම්තු දැක්කලු ජනේලේ. ඊළඟට කොල් යකෝ කරන්නේ ඵලයේ යකෝ කියලා කෑ ගහන්න බඩට හොරෙක් කාවෝ කියලා හොරා ගියාට පස්සේ. රාඩිකල් ඉක්මන් තමසි අනෝ යන්න කියලා ඊළඟට පස්සේ කෑ ගහවලු 10 කෑට නතහලා කොණ්ඩ හොරෙක් ආවෝ කියලා ජාත්‍රය ඇවිල්ලා කැටපට ගහලා දන්නව හඳු දන්න හොරා දැන් ගිහිල්ලා. හොරාට කියලා යවල බොරුවට කකා. ඒක යාපේ මේ සැකේ නිසා අපි පෙට්‍රල් පුච්චන පෙට්‍රල් ප්‍රමාණය තමයි රටක ආර්ථිකයේ 140ක් වේදම් කරන්නේ අරසාවට. ඔය ටික මිනිස්සුන්ට කන්න දෙනවනේ. දෙන්නෙම බෑ. පහ රාජ්‍ය අරසා කරන්න ඕනේ. ඒ නිසා අපි අපි මේ බුදුහාමුදුරු කියනන්ට සද්ධානතිකම තමයි මේ කියන්නේ. බුදුන් කෙරේ ශ්‍රද්ධාව තියෙනවා නම් ඔය සැකේට නෙව ටික ටික ටික අඩු වෙලා තුන කමන්නේ මම භාවනා කරන කමන්නේ වෙන දෙයක් වෙච්චා කියලා බුදුහමරණ දීපු ඒ ඒ ඒ කූපන් එකම පාවිච්චි කරනවා ඒ නිසා සැකේ තියාගන්න ඉපත් සැක එනවා කියන්නේ සැකේ අභිවදනය කරන්න කරන්න සැකේ වැඩෙනවා ඒ නිසා පුළුවන් තරම් පපි වතු ටික ගන්න අතගාලා ඉවසපප්පුව කියලා අනේකයි තියෙන්නේ උසාවියට ගන්නෑ අවසරයි ස්වාමීන් වහන්සේ. පේනවද අතර එළියද? හරි එළියද කියලා පේනවද? එළියනම් මදි නේද මම. මේක දුමුණාවේ නන්ද කරගෙන තියෙන්නේ. අද මේ මේ හරි නෝ හොඳට එළිය. ඉතින් උපාලින්නෝ? උපාලින්නෝ වැඩ කරන්නේ නැහැ. මේකේ ලයිට් තියෙනවා. සන්ලයිට් නුත් තියෙනවා. මම කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අනුදී මුල්ම පැයකම මම වාඩි භාවනා කරන විට උපයන මගේ සතිය පිට එක්ව පැහැදිලිව දැනගන්න හැකි වුණා. සියුම් ලෙස ඉඳපෑන පාසල හුස්ම පහළට හුස්ම වැටීම සහ මැද ඇති නැවතීමද පැහැදිලිව වෙනත් අරමුණු වලින් මිදී සතිය දිග වේලාවක් පවත්වා ගන්න මට හැකි වුණා. වෙනදාට වඩා දිග වේලාවක් වෙනත් අරමුණු වලින් වැළකී සිටීමට හැකියීම ගැන සියුම් ප්‍රීතියක් මතුණා. මේ විදිහට ඉන්න අතරට මට ලැබුණා මගේ හිත ඉදිරියට සහ පිටපතට හැකෙන ආකාරයක්. ක්‍රමෙන් මේ හැදීම වේගවත් වුණා. මට දැනුණා සතිය හුස්ම තුල පැහැදිලිවම රැඳී ඉන්න විට මේ විදිහට පැහැදෙන බව. මම පැහැදිලි හිත ගැන අරමුණු කරන විට එය නැවත නැවතී යන බවක් නැවත හුස්ම දෙකට හිත යොමු කරන විට නැවත හිත පැටලෙන බවක් මට නැගී ගියා. මේ විදිහට තවදුරටත් එක වේලාවකින් මගේ මුළු ශරීරයම ඉදිරියට සහ පිටපතට පැද්දෙන්න පටන් ගත්තා. වයින් කරලා අපහැරපු දෙයක් වාගේ එකම වේගයේ ඉදිරියට සහ පසු පසු පතට පැද්දෙන ආකාරය හුස්ම ගැන සතිය පිටුවා ගෙන ඉන්න අතරට මට දැනුණා. මේ සෑහෙන වේලාවක් වේලාවක් පැවතී නැවතී ඇති වුණා. දෙවන දෙවන වාදිකී භාවනා කරන විටදීද මේ විදියට සිදු වුණා. මේ මාර්ගයේ දියුණුවක් ලෙස හිතමි. වෙනසක් ඇති වූ බව දැනගත් පසු හිතට ප්‍රීතියක් ඇත. සිදු වෙනස දන්වා ඉදිරියට යන ඉදිරියට යන දෙයක් දැනගන්න කැමැත්තෙන් සිටිමි. අපව නිසි මාර්ගයට යොමු කරන ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ පතමි. ඉතින් වැඩි වෙලා නරක මගට නම් යොමු කරන්නේ ඉතින් මොකෙන්ද චෙක් කරගන්නේ ඒකට ක්‍රමයක් නැහැ ඒක නිසා මේ විදිහට භවනාව හරිනම් මට කියන්න තියෙන්නේ Taman නොගිය පැති වලට එහෙම නැත්නම් නොදන්න පැති වලට යනවා ඒ සඳහා ධෛර්යය ඇති වෙන්න කියන තියෙන්නේ මේ දන්න කිසිම තැනක නිවන නැහැ නිවන තියෙන නොදන්න තැනකට ඒ නිසා දන්න තැනට සාපේක්ෂව නොදන්න තැනට යන කෙනාට තමයි යෝගාවචරය කියන්නේ Brahmacharya කියන්නේ. කවදා හෝ දන්න තැනක නම් හිත හිත තියෙන එක ඒකාන්තයෙන්ම එදිලා ඒක ගිලිලා තියෙන්නේ ඒක හරියන්නේ. ඒ නිසා අලුත් අලුත් දේවල් වෙනවනම් හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් ඒක නම් කියන්න බෑ. ඒත් එතකොට නම් කියන්න පුළුවන් වෙනසක් වෙනවා කියලා. ඒක නිසා මේකදී ඒ යෝන්සොමස්කාරී කියන සෙල්ලක්කාර ගතිය එහෙම නැත්නම් රැඩිකල් වාදී ගතිය දැන් නව මේ ඒකට කියනවා මේ අලුත් දේවල් වලට කැමැති ගතිය. තීන මිනිස්සු විතරයි දියුණු වෙන්නේ. ඒ සම්ප්‍රදාය ගැලිලා ඉන්නේ ගැලිලා ඉන්නේ ගියාම ඉතින් ඒ සම්ප්‍රදායෙන් ආරක්ෂාවක් වගේ එකක් දෙනවා. දුන්නට මොකද මැට්ට තමයි. ඒකට බුදුරජාණන් කියන්නේ නිමග්න වෙලා ගිලිලා ඉන්නයි කියලා. ඒ නිසා භාවනා ගමන යනකොට ඇතුලේ කිලීම සහ පිටි කිලීම කියලා දෙකක් තියෙනවා. ඒ දෙකෙන්ම මගේ අරමුණුත් විතරක් ගඟ පනින්න පුළුවන් එහා පැත්තට. ඒක නිසා වෙනසක් වෙන්න අරින්ද රිස්ක් ලව කියලා කියනවා. එහෙම නැත්නම් ඒ කියන්නේ අනිශ්චිත භාවයට කැමති වෙනවා. හරි අවුලක් වෙනවනම් වැඩේ හරි. එච්චරයි භාවනාව කියන්නේ. විශේෂයෙන්ම මම මේ කතා කරන්නේ මට භාවනා කියනකොට කියෙන්නේ විපස්සනා ගැන විතරයි. සමතේ විතරේ වෙනස් අගයන් ආඩම්බර පද්ධතියක් තියෙන්නේ. ඒක සම්ප්‍රදායක් කියලා යන්නේ. මේක නම් හැමදාම කද්දාවත් නොගිය පැති වලට යනවා. ඉතින් ඒකට බයක් අපේ පරිණාමයේ අපේ ඇඟට ඇතුල් කරලා තියෙනවා. අපි නොදන්න මේ භූමියකට ගිය ගමන් නොදන්න කෙනෙක් දැකපු ගමන් නොදන්න දෙයක් ආපු ගමන් බය වෙන ගතියක් තියෙනවා. ඒක නිසා අපි භාවනා ගමනේ තියෙන හැම භාවනා අලුත් අත්දැකීමක්ම අර බය පැත්තකට දාලා තල්ලු කරනවා. තල්ලු කරලා ධර්මයක් අහන්නයි නොදන්නයකට වෙඩි කියලා කතාවක් කියනවා. ඔත් භාවනාවෙන් ඉදිරියට යන්න නම් හැමදාම අර වගේ නොදන්න ශේෂ වලට තමයි ගමන තියෙන්නේ. ඉතින් මේ නොදන්න ශේෂ වලට යනකොට බැටරිය charge වෙන ගතියක් තියෙනවා උනන්දු වෙන ගතියක් තියෙනවා නම් ඉතින් ඒක සාමාන්‍ය ලෝකයා කියන්නේ හිතුවක්කාරයයි කියලා. මොනම දෙයක්වත් මිනිසුන්ට හිතා ගන්න බෑ මේ මනුස්සයා ඊගාට මොනව කරයිද කියලා. අඩු ගන්න Tamanටත් හිතා ගන්න බෑ. අන්න ඒක විතරයි විපස්සනාවේදී ඉතර ඉදිරියට යනකොට පුදුම විදිහට වැවෙන්න පටන් ගන්නවා. කොහෙ ගියත් මොනවා වුණත් කිසිම දෙයකට සැලෙන්නේ නැහැ. ඔළුව පෙරලිච්චාත හොඳයි තිබුණ අතර වැඩි හොඳයි කියාගෙන ගමන යන එකයි තියෙන්නේ. ඒ නිසා මේක වෙනස්කම් වෙනවා නම් හොඳ නරක පැත්තක දාන්න නමුත් අනිත්‍ය විනීගේ වැටහිගෙන යනවා කියන එක තේරුම් ගන්න. වෙනස් වීම වැටහිගෙන යන්න පටන් ගන්නවා. කොහොඳට යනවද නරකට යනවද කියන එක බලන්න තරම් විස්තර හොයන්න යන්න බෑ. වෙනස් වීමම හුදු ඇත්තුත්වා භවත ඇත්ත නැති යන බව විපරිණාමතා වෙන දෙයකටපත් වෙන බව නොදන්න ශේෂ්ඨයකට යන බව දන්නවනම් දියුණුවක පෙරලකුණක් කියලා හිතාගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ඊයේ ටොපික් වල ප්‍රශ්නේදී ඔබ පැවසුවේ අපගේ සතිය දිවෙන්නේ රූපේද ශබ්දේද සිතුවිලි වලින්ද කියා වටහා ගත හැකි මේ හැලහැප්පීම් වලින් බවයි. ඒ එන බාධක හරහා අපගේ සත්‍ය මත් කරගත හැකි බවක් වැටහිණි. මගේ සතිය මේ ආකාරයෙන් පිටිලිවේ වැඩිපුරම සිටිවිලි නිසාවෙන් බව මම දනිමි. ඒ සිටිවිලි මගේ නොවේයි කියා කොතපත්ති දැනගත්තද ඒ ගැන අවබෝධයක් තවම නැත. මේ බාධකයන් අත්කර ගැනීමට ඇති විකල්ප මොනවාදයි පහදා දෙන්න බැරි. ඔබ වහන්සේට නියෝගිසුව වේවා. මේ ඇත්තට පටන් අරගන්නේ සද්දෝලින් නමුත් අතරමැදි හිතවිලි වලට මාරු වෙනවා. වෙන්න බෑ කියලා මම කියන්න වෙන්න පුළුවන්. නමුත් Tamange චරිතයේ හිතවිලි නම් පුළුවන් තරම් බිඳෙන අවස්ථාවල් බලන්න හිත බිඳෙන අවස්ථාවල් බලන්න මේ මේක සද්දකින් දුන්නේ හිතවිලි දුන්නේ වේදනාවක්. තමයි පේනවා හතක් අටක් විතර වගේ 10කට නැත්නම් 70ක් 80ක් විතර හිතවිලි වලින්මයි කැඩෙන්නේ කියලා. ඒක චරිත ලක්ෂණ හඳුනා ගැනීම. ඒක ඩයග්නොසිස් එහෙම නැත්නම් රෝග ලක්ෂණ හඳුනා ගැනීම. ඊට පස්සේ තමයි දැනගන්න පුළුවන් මම විතක්ක චරිතයක් කියලා. හැබැයි ඉතින් මම පිළිගන්නවා විතක්කචාරිත කෙනෙකු උදේ ඉඳලා හැන්දෑවට ඒකට හිටින්නේ නැහැ. ඒකත් වෙනස් වෙන්නේ ඉඳී තියෙනවා. ඉතින් ඒ කෙනා ඒ හිත පුංචි දෙයක් ආවත් ඒකෙන් හිතවිලි හදන්න පටන් අරගෙන ඒකටම හිත නරක කරගන්න චරිතය. ඉතින් ඒ නිසා ඒක මේක දැනගන්න කිසිම කෙනෙකුට බෑ තමන් තමන් ගැනම විවිචනාත්මක බලනවායින් අර. ඒ නිසා ඒක දැනගත්තට පස්සේ ඒ කියන්නේ මම කියන්නේ විතක්ක චරිතයක් එහෙම නැත්නම් හිතවිලි බහුල චරිතයක් කියලා දැනගත්තට පස්සේ අන්න ඒ වගේ හිතක්ක බහුල චරිත අසුරු කරන්න යන්න එපා. පුළුවන් තරම් බලන්න හිතලා බලලා කටයුතු කරන සත්පුරුෂයත් අසුරු කරලා එහෙම නැත්නම් කලබල නැති පරිසරයකට ගිහිලා අර විතක්ක චරිතයට ගැළපෙන විදිහට සතිය වැඩෙනකන් පහසු කන්ටික සලසලා දෙන්න ඕනේ. ඒ මට සාධාරණ වැකයක් කියනවා ඔය කිව්වට තාම තමන් විතක්ක චරිතයක්ද කියන එක සහතික වෙන්න තව තොරතුරු මදි. ඒ විදිහට විතක්ක චරිතයක්දී කියලා බලනාසුලුව භාවනා කරගෙන යනකොට විතක්කක තියෙන නපුර අඩු වෙන්න පටන් ගන්නවා. විතක්කයක තියෙන වද දෙන ගතිය අඩු වෙනවා. මොකද මෙතෙක් කල හිතවිලි වලට තරහ වෙන්න බැරිවේ දැන් බලන්නේ හිතවිලි මැද්ද ඇත්තටම මට කරදර කරන්න කියලා ඒක දිහා බලන්නේ රෝග නිర్ణය කරන හැටි. රෝග නිర్ణය කරනකින් හැකින් හිතවිලි දිහා බලනකොට හිතවිලි එච්චරම ඇඹුල් රහ නැහැ. එච්චරම නපුරු නැහැ. එච්චරම ඉතන කුප්පන කුප්පන ගතිය අඩුයි. ඒ නිසා ඒකට ලෑස්තිලා යෑමයි දැන් සිද්ධ වෙන්නේ. ලෑස්තිලා ගියාට පස්සේ යකාව චින්තරම් කළු පාට නැහැ. ධර්ම දේශනා පිළිබඳ ප්‍රශ්නයක් වුණා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාළුකපුත් සූත්‍ර දේශනාවට සහ ඉන්ද්‍රිය භාවනා සූත්‍රවලට අනුව පංච විඥානික අනුව ඇතිවන වේදනා නිසා ඇතිවන සතර බැදී දුරු කරගන්න ප්‍රතිපදාව මනෝ විඥාණයට ආදේශ කරගත් හැකියි කරුණාවෙන් හදා දෙන්න. මන්න අතීත මතකයේලු දිවිගින්නේදී ඇතිවන මනෝ රූපද වර්තමානයේදීම ඇතිවන්න ඇතිවන්න බැරිනි. දෙවනුව මම ඔබ වහන්සේගේ ගෞරවයෙන් විමසා සිටින්නේ ශක්තම්පත්ත වේදනා. වරහන් ඇතුලේ විශේෂයෙන්ම දුක දුක්ඛ හඳුනාගෙන ඒවා අනිත්‍ය වශයෙන් මෙහි කිරීමෙන් මේ තත්ත්වෙ මිදිය හැකිද යන්න ඔබ වහන්සේට තව දීර්ඝ කාලයක් අප වැනි අනුරේ සිටින ශ්‍රද්ධාවන්ත පිරිසකට ආලෝකයක් වීමට හැකි වේවා. සිද්ධ රත්නයේ ආශිර්වාදයෙන් පතමි. දෙවෙනි කොටස මොකක්ද ආන්නේ? සත්. සත්. සත් සම්පස්ස වේදනා. සත් සත් විශේෂයෙන්ම සුඛ දුක්ඛ. ආයි කියන්නේ වාක්‍යය. දෙවනුව මම ඔබ වහන්සේගේ ගෞරවයෙන් විමසා සිටින්නේ සත් සම්පස්ස වේදනා. සත් මොකක්ද? මොකක්ද අගොල්ලෝ තියෙන්නේ? අකුරු මොනවද තියෙන්නේ? ඡයන්නයි හදන්නේ. සංපස්ස. ඔව්. සම් වේදනා පිළිබඳව. සත් සංපස්ස වේදනා විශේෂයෙන්ම දුක දුක්ඛ. සුඛ දුක්ඛ කියන එකත් ඒ වාක්‍ය නෑ. අදුක්කම සුඛ නම් ඔන්න තියෙනවා අර්ථයක්. සුඛ දුක්ඛ කියනවා නම් එක්ක සුඛ එක්ක දුක. ලිපේකන පොඩ්ඩක් ඒක ලයිබයි කරලා දෙනවා. ඒ මොකද්ද මේ කාරණා පොඩ්ඩක් පැහැදිලි කරුවොත් ලේසි අපිට කොහොමඩක්වත් මේ ඉස්සරහට සාකච්ඡා කරන්න තියෙන දේක් අපි ඔය කරන්නේ. ඒ වුණත් ඒ ලියලා තියෙන එක මොකද්ද අදහස් කරන්නේ කියලා. සමිනාස් අදහස් කරේ අපිට පැහැදිලිව දැනෙන්නේ දුක සැප දෙකනේ. ඔව්. අපිට මුලින් අදහස් පුළුවන් දෙක ඒ විදිහට බලලා පුළුවන් දෙක කියලා මේ ඒක අනිත්‍ය වශයෙන් බලලා පුළුවන් දෙක කියලා ඔය විදිහටම ඔකින් විදිහට ඔයිතර ඒ සැප දුක් දෙකේ තියෙනවා රූපෙට වැඩිය නාම ධර්ම වල රූපෙට වැඩිය බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙන සුළු. අනිත්‍යතාවය බොහෝම තරයි. ඒ වගේම සැප දුක දෙකත් එකිනෙක මාරු වෙනවා. මේක හරියට සීසෝ එක දෙපැත්ත වගේ. අපි සීසෝ එක ඉඳ ගන්නකොට කලින් ගියේ කන දුවන කියලා වාඩි වෙන්නේ ඈතම කෙලවර එන්නේ. ඒකනේ ගොඩාක් කියලා පහල යන්නේ. නමුත් පස්සෙන් ආපු කෙනෙක් ඉතිසරයි වාඩිලා ඔහොම වෙනකොට මැදල මැදට එන්න එන්න මේ අන්ත දෙක සැප දුක දෙක නම් මැදට යනට උපේක්ෂාව තියෙනවා. ඉතින් ඒ නිසා සීසෝ එකට අපි ගිහිල්ලා අන්තිම අන්තිමෙන් පටන් ගත්තත් මේ අන්තිමෙන් පටන් අරගත්තා සීසෝ එක සම්පූර්ණයෙන් ඉගෙන ගන්නකොට අදුක්කම සුඛයටත් එනවා. ඒ වගේම මේ සැප දුක් කියන දෙක උඩ යන පහළ යන තරමට තමයි සීසෝ එකේ රසය වැඩි. සීසෝකේ වාඩිලා හෙල්ලෙන විදිහට කිසි ජොලියක් නැහැ. ඒ වගේ ඒ ගිහිල්ලා ඉහළ පහළ යන එකට ඉහළ පහළ යන ගතිය ආශ්‍රද ප්‍රසවාසයට වැඩි ඒ කියන්නේ රූප ධර්මකරදී හරිම ශීක්‍රයි වේදනාවක්. ඒ නිසා වේදනාව දිහා බලලා ඒක සැප වේවා දුක වේවා ඒකේ තියෙන මේ වෙනස් වෙන ගතිය විපරිණාමයට යන ගතිය දිහා බලانے හිටියොත් ආස්වාද ප්‍රසාරේ පුරුදු කරපේ කරාට ඒ සත්‍යම දාලා බැලුවොත් මේක බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙන බව ඒ වෙනස් වීම හරහා සුඛ වෙනස් වෙනවා කියලා කියන්නේ සුඛයේ ඇති ඇතිවීම පැවතීම නැතිවීම හරහා දුකේ ඇතිවීමකුත් පහළ වෙනවා. දුක්කම සුඛම ගෙවිලා යනකොට දුකක් ඔලුවට දා ඔලුව දාගෙන ඉවරයි අතුලට. අන්නේ වගේ වෙනස්කම් රාශියක් මේ ওই වේදනා වේදනා කියන චෛතසිකේ වේදනානුපස්සනාවේ තියෙනවා. ඒක නිසා වෙනම අනුපස්සනාවක් පිළිතර සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා. ඒක ආවට පස්සේ අරක මේක හොයන්න යන්න එපා. දුවට ඇසුරු කරන්න. කොටිම්ම කියනවනම් සැප දුක දෙකවත් වෙන් කරලා හඳුනන්නේ නැතුව දෙකටම සමානසේ සලකන්න පුළුවන් නම් හරි ලේසි නමුත් අපේ හිත හරි අමාරුයි ඒක හැම වෙලාවෙදිම දකින්නකොටම සැප වේදනාට එක මොනක් තානවා දුක් වේදනාට එක මොනක් තානවා ඒ නිසා සැපේ දුකේ සාමාන්‍ය හැසිරීම අපිට දැක ගන්න බෑ අර අනුශේ වශයෙන් යටින් තියෙන මනාපමනාප දෙක නිසා ඒ නිසා පුළුවන් තරම් බලන්න සැප දුක දෙක එනකොට අනිවාර්යයෙන් මේකට හොල්මන් කරන යටින් යන මනාවමනාව දෙකක් අපේ මෙනෙහි කිරීම බාධා කරනවා. අපේ දර්ශනේ බාධා කරනවා. ඒ නිසා දුක බලනකොට වේදනාව බලනකොට රූපේ බලනකොට වගේ නෙවෙයි. හීන් නූලෙන් වැඩ කරන හොල්මනකුත් තියෙනවා. එහෙම නැත්නම් අනුශේ ධර්මයක් තියෙනවා. ඒකත් දැනගන්න ඕනේ. ඒක නිසා ඒකට උගක් වෙලා යනවා. බලන් බලන් ඉන්නකොට මුළු පද්ධතියම කුතරින් පටන් අරගත්තත් මුළු පද්ධතියම පිළිබඳ අවබෝධය එන්න පටන් ගන්නවා. ඉතින් සානදර දුප්පත් ප්‍රදේශ ටිකක් පැහැදිලිව පේනවනේ කාලයක් දැන් ගොක් පිටක් දැරුවාම ඉන්නේ අද උපමසුක වේදනාවේ. නමුත් අර දෙකක් අඳගන්න පුළුවන් නිසා ඒකත් ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි කියලා හිතනවට වඩා අනිත්‍යයි කියලා දැනුමම මේ ඒකට ඒකේ සංසාරයකට ඇති වෙනවට ගන්න පුළුවන් කියලා. කිසිම තැනක මම කියවලා නැහැ. ඔය අනිච්ච දුක්ඛ අනත්තම් කතා දාපු ගමන් වැඩි ජෝම් බාස්ට යනවා. මම දැකි මට මං දෙන චෝදනා තමයි දාන්නෙම ද්වේෂය කියලා. දාන්නෙම ද්වේෂය. ඈ? සුඛ වේදනාව අනිත්‍යයෙන් මුදින ද්වේෂයක් නෙමෙයි. සුඛ වේදනාවට තියෙන සුඛ වේදනාව මාරු වෙනවනේ සුඛ වේදනාව තියෙන්නේ ඒක අනිත්‍යයි කියලා කියන්නේ දුකට යනවා. උදේ කොට ද්වේෂය නිසා මේ අනිච්ච දුක්ඛ අනාත්තම් කියන එක වැටහෙන්න හරිනවා මිසක්කා වටහා ගන්න ගිය ගමන් එතන පර්වර්ෂන් එකක් තියෙනවා ඒකේ විකෘතියක් තියෙනවා ප්‍රධාන වශයෙන් ද්වේෂයක් වැඩ කරනවා වැටහෙනවා නම් හරි එනිසා ඒක ඒකට වැටෙනවා කියනනම් මම උච්චර කතා කරන්නේ නැහැ වටහා ගන්න හදනවා කියව අනිච්ච වශයෙන් බලන්න හදනවා කියලා කියන වටහා ගන්න හදනවා අන්න ඒකට විරුද්ධව තමයි මම මේ පොඩ්ඩක් චෝදනා කරන්නේ නෑ ඒක අනිත්‍යම බව දැකලා මේ අනිත්‍යය කියන මෙනෙහි කරන්නේ. නෑ නෑ නෑ මෙනෙහි කරන්නවත් එපා. එච්චර මම මේ කියන්නේ මෙනේ කරනවා කියන්නේ ඒකට උඩගෙඩි කීවා වැටෙන්න ඇති. වැටෙන දෙයට උල්බන්දන් දෙන්න යන්නම ඒකට ඔරිජිනල් එක හම්බෙන්නේ නැහැ ඒකට සෙකන්ඩ් හෑන්ඩ් එක හම්බෙන්නේ. එන එක ඉන්න ඇති. මේ මේ මේ රූපෙට වැඩිය නාමේ බොහෝම ශීඝ්‍රයි වෙනස් වෙන. ඒකනේ කියලා දෙන්න ඕනේ අනිච්ච වෙන්න අනිච්ච කියලා මෙනෙහි කරන්න ඕනේ. ඒක ඒක පෙන්නලා දුන්නොත් ඒ ඔරිජිනල් එක. ඒක නිසා මේ සත්‍යපතාන් සූත්‍රය අපි කරුවා 100 ගණක් විතර දේශනා. ඒ බහව අම්මගෙන මට එළගෙන ඒ කිසිම දැනක ඔබ වහන්සේ එක තැනකවත් අනිච්ච දුක්ඛ නැත්තම් කියලා නැහැ කියන්නේ. මොකද සත්‍යපතාන් සූත්‍රය නෑ. ඒක වැටහෙන එකක්. ඒක යෝගාවචරය කියලා සිංහල විත්තක් නෙවෙයි. යෝගාවචරය ලැබෙන අතිරේක ලාභයක්. වැඩි හරියට යනකොට. අන්න ඒකට පොඩ්ඩක් ඒක නැකයි ඉවසන්න කියන එකයි මම කියන්නේ. ස්වාමීන් වහන්සේ මම කතාන්නේ චක්කු සම්පස්සේ ඇතිවෙන්නේ අපි අවුල වෙලා ඉන්න දාමද? ඔව්. නම් දැන් අපි බාල පරයන්ගේ ඉන්නකොට අපිට මොකක්ද එන්නේ සිතුවිලි එන්නේ මනෝරූප? පරණ පරණ වෙච්ච ඒවා හරි අතීතේ වෙන තිනෝ. ඒ අන්න ඒවා ඔය ඒක ඒ රචනයේ මුල් කොටසට මම කිව්වේ මානුෂිකපුත්‍ර සූත්‍රය අපි පටන් ගත්තේ මේ චක්කු විඤ්ඤාය රූපචෝක සෝත විඤ්ඤාය කහන විඤ්ඤාය කියලා මනෝ විඤ්ඤාය දක්වම යනවා ඒක අපි ඉස්සරහට දේශනා විදිහේ ඒකට එනවා මනෝ විඥානය කියන එකට මන මන ආයතනෙට එනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා අන්තිේ සුඛය අනාත්මය කියලා කියනවා පදාවේ දේශනා ඇතිවීම නැතිවීම නැතිවීම දිහා දකින්න පිටවඩා හොඳයි. මුල බඳාක බලනවායි කියනවා සමුදේවය බලනවායි කියනවා එහෙම නැත්නම් achieve නැති වශයෙන් පේනවා කියනවා මේ ඔක්කොගෙම පේන්නේ අනිත්‍ය ලක්ෂණ තමයි. අනිත්‍ය ගැන කතා කරනකොට අනිත්‍ය ලක්ෂණය අනිත්‍යනුපස්සනාව අනිත්‍යනුපස්සනා ඥාන කියලා පැතිකඩ තුනක් තියෙනවා. ඒකේ වැදගත්ම දේ තමයි ඒ ක්‍රමික දියුණුවට අනිච්ච ලක්ෂණය වැටෙන එක. අනිච්චයෙන් වැටෙන්නේ ඉස්සලා මෙනෙහි කරන්න ගත්තොත් මේ වැටෙච්ච දෙයට හිතින් දාපේකද කියලා අල්ලගන්න බැරි වෙනවනේ. අනිච්ච ලක්ෂණය පෙන්වුණාට පස්සේ අනිච්ච ලක්ෂණය අනුව භාවනා කරන නැත්නම් අනිච්ච ලක්ෂණය වැඩි වීම සඳහා නැත්නම් ඒකට බාධා නොකර භාවනා කරන භාවනා කියන අනිච්චානුපස්සනාව කියලා. අනිච්ච අනුව බැලීම. ඊට පස්සේ ඒක මොරුවට පස්සේ එන ඥානයට කියනවා අනිච්චානුපස්සනා ඥානයි. ඒක ඒ කාරණා හේතු කාරණා හම්බෙච්චාම පසුමිලකෙච්චාම සැදිච්චාම එන එකක් මිසක් ඒකට මේ මෙහෙවන්න එපා ඉතින්. මෙනෙහි කරන්න එපා. මෙනෙහි කරපුවාම එන එක අන්ති ලක්ෂණය එන්නේ ඉස්සරලා අන්ති ලක්ෂණය කඳුලා දෙන්න හදනවා ඉස්සර. ඒතර ප්‍රත්‍යක්ෂ ඥානයට වැඩිය චින්තාවේ ඥාන වෙන්නේ ඉතිතියි. ඒසම පුළුවන් තරම් කියන තමයි භාවනා කරන්න යන්න උත්තරම සමීපව මෙනෙහි කරන උච්ඡන්නව බලන්න ආසන්නව බලන්න එතකොට සතිය ගානට අරමුණ අවිශ්ලා එනකොට කොච්ච දානකොට ඒකට සම්තතිය කියලා කියන්නේ ෆ්ලක්ස් කියලා කියන්නේ ඒව නැත්තම් ශීඝ්‍ර වෙනස් වීම ළඟදී ඕක තමයි අනිත්‍යය කියන්නේ. ඒක මෙනෙහි කරන්න ඕනේ නැහැ. ඒකට කියනවා අනිත්‍ය ලක්ෂණ හැම කෙනාටම අනිත්‍ය ලක්ෂණේ පේන්නේ එක විදිහට නෙවෙයි. අනිත්‍ය ලක්ෂණ කියන එක බුදුන් පහළවනතර ලෝකෙ නැතුණක් තියෙන එකක්. එක එක්කෙනාට විවෘත වෙන්නේ යාගේ ආවේනික ලක්ෂණ වල හැටියට. ඒක වෙන්න හරි නම් ශක්කා. මතු කරගන්න ගිය බොහෝ තැන්වල මම දැකලා තියෙනවා සංකීර්ණතාවක් වෙලා භාවනා අවුල් වෙනවා. ඒ කියන්නේ කොරාරි ඉස්සලා කේල් කරන වැඩ කරනවා. කොරාරි ඉස්සලා කේල් කරන වැඩ වෙනවා කියන එක ළමයි. කියන්න වටින්නේ නැහැ කැන්ඩාවල මේවා. ඒ දේ නමුත් පැනලා දෙනවා කියන එක ළමයි. දෙයක් දිහා දැන් ඒකේ වෙනස් වීමක් හරි ඒක ඇති වෙනවා නැති වෙනවා පවතිනවා ඊට පස්සේ ඉබේ Taman තේනවා මේක දැන් ඊළඟ දෙවෙනි පාරේකට මේ දැන් මම ඉස්සලා දැක්ක රූපය මේකේ ඇතිවීම මේකේ දුකේ අන්තිභාවයේ ඊළඟට එන එක නේද? ඒ අනිත්‍යකාරාත්ම කියන්නේ. ওই විදිහට කියන්නත් පුළුවන්. ඕකේ වෙනස් ගොඩාක් මේක විස්තර කර දීමේ සහ මූලධර්මානුකූල ඉදිරිපත් කිරීමේ පැති රාශියක් තියෙනවා. අනිත්‍යතාවය වෙනත් වෙන්නීමට ලක්ෂණ 10ක් සත්‍තාලික භාවනාවේ තියෙනවා. දුක්ඛ ලක්ෂණය පෙන්වන්නට ලක්ෂණ 25ක් සත්‍තාලි සංකාර භාවනාවේ තියෙනවා. අනාත්ම පෙන්වන්න ලක්ෂණ 5ක් තියෙනවා. 40 ආකාරයක් තුන එක එකන එක එකක් ස්පෙෂලායිස් කරනවා. එයා ඒ කියන්නේ කතා කරාට සමස්ත පද්ධතිය සමස්ත විශේෂ කතා කරනකොට ඔය හැම එකක්ම ඉස්සර කිරීමේ වෙනස් ක්‍රම වෙනස් උගන්වීම් ක්‍රම සහ වටහා ගැනීම ක්‍රම තියෙනවා. ඒක ඔය කියන එක වැරදි නෑ. නමුත් ඕක විතරක් නෙවෙයි සත්‍යය. ඒක වෙනස් කළ හැකි තවත් ක්‍රම තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ ධර්මදේශනා සම්බන්ධවයි. අතීත රූප සහ අනාගත රූප සම්බන්ධයෙන් අප භාවනා කිරීමට අවශ්‍ය නොවන බව සංකල්පය. අප භාවනා කළ යුත්තේ වර්තමාන රූප සම්බන්ධයෙන් පමණයි. එහෙත් අප සිතට ගලා එන අතීත සිදුවීම් හෝ අනාගත සැලසුම් සම්බන්ධව කුමක් කළ යුතුද? මේවා මනෝ රූප ලෙස සැලකිය හැකිද? මේවා නිසා සංස්කාර ඇතිවෙනවා නේද? බොහන්සේගෙන් උපදෙස් පතමි. බොහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඔය ඉස්සල ප්‍රශ්නේ මුල ඒක තමයි අහලා තියෙන්නේ. ඒකම තමයි පිටපැත්තෙන් අහන්නේ. ඒව එතකොට රූප කියලා ගන්නේ නැහැ. ඒවා මනෝ රූප කියලා ගන්නේ මනෝමය ශබ්ද කියලා ගන්නේ. ඒක සාකච්ඡා වෙන්නේ මනීන්ද්‍රිය ගැන කතා කරන වෙලාවට. දැන් මේ කතා කරන්නේ චක්කු ඉන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රියට ගොදුරු වෙන්නේ වර්ණ රූප වර්ණ సంతාන දෙක. වර්ණ సంతාන කියන්නේ මේ මොහොතේ දෙනේවා. ඒක පිළිබඳව මනෝ රූපෙන්න පුළුවන්. ඒක ඒ මාත්‍රකාව යන්නේ රූප කියන මාත්‍රකාවට නෙවෙයි ධර්මතාවතා මනායතනෙ කියන සාකච්ඡාවයට. ඒක තමයි නෝ අපි ළඟදීම එනවා. මේ ටේලර් විතරයි දෙන්නට දාන්නේ. සමාගම් මගේ ප්‍රශ්නයට දීපු උත්තරේ ඔයාලා කාරණා මල්පුරා එකක් කියලා. පරිප්‍රශ්නයට දීපු උත්තරේ වාසේ දාංගරා අධ්‍යක්ෂණාලයට පෙර උන්තාමනාලේ විචරවල කරනවා. එතකොට අපි සුතමේ ඥානය අනුගමනය කරන වෙලාවට අනුමාන විඥාන ඥානයේදී අනුදුරම වෙනකොට මේ වැඩවල මුණ දෙන්නේ කොහොමද? අත්‍යස්නාන විතර කරනවානේ සිනානම නානේ වැඩවලක් තමයි ඔය එකට තියෙන අපි බන්නෝනායක තියෙන මේක ඉන්ස්ටිටියුෂනලයිස් වෙලා තියෙන තමයි ෆිලොසොෆි කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවානේ. ෆිලොසොෆි සබ්ජෙක්ට් එකේ තියරික දන්නවා, චින්තාමය ඥානෙ දෙනවා, ප්‍රත්‍යක්ෂයක් ඇත්තෙම නැහැ. චින්තාමය විතරමයි. හිතලා හිතලා හිතලා හිතලා අරකින් එකෙන් ඩිඩියුස් කරලා ඉන්ෆරෙන්ෂල් දාලා පුදුමාකාර දේවල් ඒගොල්ලෝ චින්තාමය වශයෙන් අපි Nobel Prize දෙනවා හොඳම රචනයට දෙනවා කිසිම දෙයක් ප්‍රත්‍යක්ෂ කරලා නැහැ. නම් බුදුජානනාංශයේ ඒක නිකන් මේ මනෝවිකාරයක් විදිහට ප්‍රතික්ෂේප කරලා කියනවා. වැඩක් වෙන්නේ ඒක ඒක මේ yaadena සත්‍යක්ද මේකේ තියෙන්නේ නැත්නම් ඒ වෙලාවේ කල්පනා කරපේකනට විතර කව ප්‍රශ්නක්ද කියලා ඒ නිසා ෆිලොසොෆි කියලා කියන්නේ ඒ deduce deductive knowledge එකක් rational knowledge එකක් ඒ මනස බීඩියක් බිබිහරි සිගරට් එකක් බිබිහරි පයිප් එකක් ගහ ගහරි පුස්සකාරී ඉන්නකම තමයි ඔක්කොම කරන්නේ. ඒ වගේ තමයි වටහිරේ ජීවිතය. වටහිර දාර්ශනික විද්‍යාවක් තිබුණාට ආසියාකරේ ඌට ඔය දාර්ශනික විද්‍යාව කියන්නේ යන්නේ ඔබ ගණන් ගන්නෙත් නැහැ. අබාව ඒක මේ එහෙම ආවට පස්සේ ඒක අත්දා බලලා පිරිසිදු බලලා ප්‍රත්‍යක්ෂ කරාට පස්සේ තමයි සර්වඥාන්සේ ඒක යථාභූත ඥානයක් විදිහට ඇත්ත ඇති හැටි දැකීමෙන් දකින නිසා අපි ඉගෙන ගන්නකොට ඥාන තුනකට දාලා ගන්නවා සුතමේ ඥාන, චින්තාමේ ඥාන, ප්‍රත්‍යක්ෂ ඥාන එකට එකක් වැඩි. සුතමේ ඥානේ නිසයි චින්තාමේ ඥානෙ ඉන්නේ. චින්තාමේ ඥාන සහිතව භාවනා කරනකොට විතරමයි ප්‍රත්‍යක්ෂ ඥානෙ ඉන්නේ එකකින් එකට ඥාන වශයෙන් පෙන්වනවා. භාවනා කරන වෙලාවෙදිත් සුචින්තාමේ ඥානෙ ඉස්සර වෙන්න ආරම්භ එතකොට තමයි යෝගාවචර දැනගන්න ඕනේ කරත් ඉස්සර කිරුවොත් ගුණාට ගමනක් නැහැ. Don't put the cart before the horse කියලා කියනවා. ඉතින් මේ ඉගත්තු වහන කරනකොට නැත්නම් පොත දන්න කට්ටියට බහනවල මේක හුඟක් වෙලාට අමාරුට අමරට හිටියෝ. පරිදිත හිටියෝ. ඒ ගුරු පඬිස්සාද කියන කොච්චර උගත්කම තිබුණත් අහිංසකකම තියෙනවා නම් එයා දන්නවා දැන් මේ යන්නේ කල්පනාවක්. මේ යන්නේ ප්‍රත්‍යක්ෂයක් කියලා. ඒ කල්පනාවද්ද ප්‍රත්‍යක්ෂයක්ද කියන මේ concept එකක්ද reality එකක්ද එහෙම නැත්නම් මේක සංකල්පයක්ද සත්‍යයක්ද කියන එක අපි හිතන තරම් solid නැහැ. ඒකද එකින් එකට සමානලාට ප්‍රතිස්ථාපනය වෙනවා. ඉතින් ඒක තමයි සීසොෆිනියා කියලා කියන්නේ. සීසොෆිනික් ආවේකනට මේක මේ ඇත්තද හිතලුවක්ද කියන දෙක ඇත්ත හිතලුවක් විදිහට පේනවා හිතලුව ඇත්තක් විදිහට පේනවා. දැන් අපිට දන්නවා මේක හීනයක්, මේක හිතලුවක්, මේක ප්‍රත්‍යක්ෂයක් කියලා. ඒ නිසා අපිට කියන සාමාන්‍ය බුද්ධිය කියලා. හිසවිඤ්ඤා තියෙන කෙනාට අද හිතන දේ ඇත්ත, තියෙන දේ බොරුව. ඉතින් ඒ දෙක පිළිබඳව කිසිම බටහිර විද්‍යාව කිසිම උත්තරයක් නැහැ. ਸਰවඥාන්සේක උත්තරයක් තියෙනවා රූප රූප සංඥා බවටපත් වෙනකොට යා ඔය ඔය පරීක්ෂණයට මුහුණ දෙන්න ඕනේ. රූපේ රූප සංඥාවක් බවටපත් වෙනකොට කොටිම ආනාපානෙ ගිවිගෙන යනකොට දැන් මේ පේන්නේ තියෙන ආනාපානයද නැත්නම් බලන නිසා පේන ආනාපානයද කියලා ප්‍රශ්නයක් එනවා. එතකොට යාට ප්‍රත්‍යක්ෂය සහ සංකල්ප අතර පැහැදිලිවම හරහා යන්න වෙනවා. ඒක ඔක්කොටම යන්න බෑ. මානසික අසහන තියන අයට යන්න බෑ. කායික ලෙඩ තියන අයට යන්න බෑ. ඒ නිසා ඒක ඇසිඩ් ටෙස්ට් එකක්. ඒක තමයි අපේ තේරවාදයේ කියන චෙක් පොයින්ට් එක. අනික කිසිම ආගමකට දෙන්න යන්න බෑ. මොකද මේ දෙයයන්ාන්සේ පිළිගන්නවා කියන එකම ඒගොල්ලෝ ප්‍රත්‍යක්ෂ කරගෙන. සංකල්පයද කියන්න දන්නේ මේ ඊපෙරද මම දැක්කා මේ ඒකට ප්‍රොටෙස්ට් කළා. මිනිස්සයා දෙවියෝ මනුෂ්‍යමවේ දෙවියෝ කියනට වැඩිය ඉස්සල්ලාම දෙවියෝ මැවේ මිනිස්සයා කියන එකට අස්සම් ගන්නවා කට්ටියකින්. ඒ නිසා මේ නාර්දාමුතුත් මනකදී කියනවා මේ දෙයන්නාංශේ මිනිස්සයමවට වැඩිය මේ විසඳගන්න ප්‍රශ්නයක් බැරි නිසා දෙයන්නාංශ කෙනෙක් මවා ගත්තට පස්සේ එතන කුණු බාල්දියට දාතය කියන ඕන දෙයක්. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. ඒක අද ලෝකේ දිහා බලන්න කී දහහක් නැත්නම් බුදුරජාණන්සේ පහළ වෙන්න ඉස්සලා මුළු ලෝකෙම වගේ දෙයන්නාංශ පිළිගත්තා. එයා තමයි ඔක්කොම ਸਰබලකාරී ਸਰව ව්‍යාපී හැමදේම කරන්නේ. බුදුරජාණන් කිව්වා පිස්සු ඉලිමද මූලිකත්ව ජාතකයේදී බුදුරජාණන් කියනවා ඔය යකමවුන් කාර්යය කියනකොට ඔයාලට විනාශකයා කියපම් මොන මගුලට මේ මුසාව සහ වංචාව මෙව්වද මේ යකා මේ ලෝකෙට මවනකොට මවපිය ඔබ ඒක නැතුව දැන් මේ මුසාව සහ වංචාව මොකටද මෙව්වේ කියලා නිසා මොකට නාස්තිකයි කියලා කියලා තියෙන්නේ ඒකම වන්නේ මිනිස්සයා කියන එක තමයි ඒක කියන්නේ නිසා ඒ චින්තාමේ සහ ප්‍රත්‍යක්ෂ ඥානය පිළිබඳව සංකල්ප සහ යථාර්ථය කියලා පොතක් ලියලා තියෙන කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ දැන් ඒක සිංහලට ගහලා තියෙනවා. නැත්තම් concept and reality ඒක ඉතින් ලෝකෙම නෑ ඒ જાති පොතක්. අරගෙන කියලා බලන්න සබ්ජෙක්ට් එකට බහින්නම පිටු 32ක් යනවා ඒ ස්වාමීන් වහන්සේට. මේ මොකද්ද කියන්නේ අපි මේ භාෂාවක පටලවිලා. කවදාව සත්‍ය දකින්න බෑ කියලා. භාෂාව කියන තාක්කල් ව්‍යාකරණ කියන තාක්කල් කවදාකවත් සත්‍යට යන්න බෑ. මොකද ඔක්කොම චින්තාවයි. භාෂාව කියන්නේ තන්නේ කර මේ සයින්ස් සිම්බල්ස් ටික. අපි දැන් භාෂාව ඇතුළේදී හොයන්නේ. ඇතුළේ ඇත්තෙම නැහැ. නැතුවත් බෑ. ඒ උන්ටට භාෂාව ඉගෙන ගන්න, ඒකල භාෂාවේ තියෙන සීමාව තේරුම් ගන්න ඒ රූපේ රූප සංඥාවක් බාටපත් වෙනකොට භාෂාව හැලෙනවා. මේ මේ සමීකරණ ඔක්කොම හැලෙනවා. ඍජු අත්දැකීම් විතරයි ඉතුරු වෙන්නේ. ඒක ඒකකොට උඟක් කරලාට අසම ගතියක් තියෙනවා. අනාථ ගතියක් තියෙනවා. අපි මෙතෙක් කරලා අරගෙන ගිය ඔක්කොම ඩෙන්ටිටිස්. අන්න කියන නම්බුනාම සමාජ මට්ටම් සීලම් බිමට යනවා. ඒක නිසා උත් පෞෂත්වයක් ඇති කෙනෙකුට විතරයි රූප සංඥාව හරහා යන්න පුළුවන් නැත්නම් මේ සංකල්පයක් නෙවෙයි මේක යථාර්ථයක්. මේක යථාර්ථයක් නෙවෙයි මේක සංකල්පයක් කියලා තේරුම් ගන්නවා කියන එක පුද්ගලයන් පුද්ගලයාට වෙලාවෙන් වෙලාවට හරීම ස්පෙસિෆික්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික්. එහෙම නැත්නම් <coughs> impromptu. තේරුණා මේක තේරුම් ගන්න කෙනාට අකෙනුවට ඒ විදිහටම තේරෙන්නේ නැහැ. අතර බුදුචාන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන ක්‍රමයට කාටවත් තේරෙන්න පුළුවන්. අඩුම පටලවිලි ඇති ක්‍රමයට ඉදිරිපත් කළා. ඒ නිසා සංකල්පය සහ යථාර්ථය තේරුම් ගන්නවා කියන එක අත්දැකලම විසඳ තේරුම් අර ගන්නවා. ඒ නිසා අපි තව කෙනෙක් එක්ක කතා කරනකොට කවදාවත් කොමියුනිකේෂන් එකක් වෙන්නේ නැහැ. යා හිතන්නේ නෙවෙයි යාගේ වචන වල තියෙන්නේ. මම මේ වචන දෙලා තියෙන වෙන උත්තරයක්. වෙන අර්ථකථනයක්. ඉතින් මේ වචන කතා කරාද ගොළුෙක් දැකපු හීනයක් වගේ තමයි. මේ කතා කරන්නේ අනුන්ට නෙවෙයි Tamanට කතා කරගන්නේ. මේ ආශ්‍රපසති තියෙන එකක්ද පේන්නේ. එතන හිතට ශාප එකක්. එනත මේ වේදනාව කායික එකක්ද? මේක චෛසික එකක්. උගක් වෙලාට අපි චෛසික වේදනා දුක්ඛ සෝ දෝමනස වේදනාව දුක්ඛ වේදනාවට පටලවා ගන්නවා. ඒක ඒක කේන්ති පොත් අරලා බේරනවා වගේ බේරනවා කියන එක ලේසි නෑ. ඒකට අපි කියනවා ප්‍රත්‍යක්ෂ කියලා. ඒ නිසා ඒක ජීවිත පරිශ්‍රණයකින්මයි තේරුම් ගන්න තියෙන්නේ. කවුරු තේරුම් ගත්ත කෙනෙක් ළඟ හිටියත් මට ලාභයක් වෙන්නේ නෑ. ඒක නිකන් පොඩි ප්‍රතිපදාවක් විතරක් වෙනවා. තමන්ම කැප වෙන්න ඕනේ. ඉතින්සයි පටලවිල්ල සංකල්ප සහ යථාර්ථය සංකල්ප සහ සුතමේ ඥානෙ කියන එක අද විතර ඇවිසිච්ච යුගයක් කවදාවත් නැහැ. මොකද අද ටෙක්නොලොජිකල් ইনফরমේෂන් ටෙක්නොලොජි අපි ඉන්නේ. පැටලිල්ලේ අන්තිම අඩිය අපතේ. ඒක හැම ජරා සතෙක්ම ইনফরমේෂන් ටෙක්නොලොජි එක පාවිච්චි කරනවාද වැරදි වැඩවලට. සත්‍ය ඔක්කොම මුසපත්තරා ගිහිලා. මේක තව තව දියුණු වුණොත් ඔලුවත් ක්‍රේල් වෙනවා. කොණ්ඩේ විතර නෙවෙයි. යන යවිල්ල හැටියට කොහාට යනවද කියලා කියන්න බෑ. මොකද මේ ইনফরমේෂන් ටෙක්නොලොජි එක අහුවෙලා තියෙන්නේ පිස්සප්පි වට අතරට. මේ ටෙක්නොලොජි කියලා කියන්නේ හොඳට කැපෙන කෙටි එළියක් නෑ. අයින්ස්ටයින් නම් මේක වැද්දෙක් අතර වෙච්චා මොකද්ද ගන්න වැඩේ. සුද්ධම උපකරණය අහුවෙලා තියෙන වැද්දෙක් අතර. බ්ලේක් එක අතර මොකද්ද ගන්න වැඩේ. අද ইনফরমේෂන් ටෙක්නොලොජි හම්බෙලා තියෙන්නේ ඒ වගේ කොහේ යනවද කියලා උන්දලා දන්නෙත් නෑ. පිටින්ද බලන කරපොත් නෑ මම මේ කතා කරන එක නෙමෙයි ඇතුළත Taman අතර තියෙන ගනුදෙනුවේදී sannivedaniji පවා අපිට සැක තියෙනවා ඒ නිසා භාවනා කරලම විශ්ලන්න ඕනේ ප්‍රශ්න. ගෞතම ස්වාමීන් වහන්සේ ඊයේ දිනේ ධර්මදේශනයේදී ඔබ වහන්සේ අනිත්‍ය සහ අනිච්චා වශයෙන් වචන දෙක සඳහන් කළා. එම වචන දෙකේ සිංහල තේරුම එම වචනේ යොදා ගන්න අවස්ථාව කරුණාවෙන් පහදා දෙන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ත යන්නේ මේ උදායත්තේ නිත්‍ය නොවන අනිත්‍ය යන අර්ථයෙන්ද වහන්සේ නිරෝගී සම්පත්තා නිවන අවබෝධයට මේ පින්කම් හේතු වේවා ඔව් නිත්‍ය කියන වචනේ අනිත්‍ය කියන වචනේ සාමාන්‍ය දන්තද වශයෙන් චෛනජක දාලා ලියන එක තමයි අනිත්‍ය නිත්‍ය නෑ කියන එක තියෙනවා. මේ දෙවෙනිය ඡයන මහ ප්‍රාණ වෙච්ච ගමන් ඉච්ඡා නෑ කියන එක කියන්නේ කැමැත්තක් නෑ කියන එක. අනිච්ඡා අනිච්ච අනිච්චා. ඉතින් ඒකදී ගිරමානන්ද සූත්‍රයේදී කතමාචානන්ද අනිච්ච සංඥා කියලා ඉස්සලා. ඊට පස්සේ සබ්බ සංකාරයේසු අනිච්චා සංඥාති. අප කොහොම හරි අවුරුදු 2500 ඇතුළේ එනකොට අර මහ ප්‍රාණික නැතිලා දැන් අල්ප ප්‍රාණයක් තියෙනවා. ඉතින් ඒකට අහනවා ඇයි අනිච්ච කියන එක එකම සූත්‍රයක දෙපළක තියෙන්නේ? අනිච්ච සංඥා වෙන්නු කියන්නේ රූපං අනිච්ච, වේදනං අනිච්ච, සංඥාංච, සංකාරංච, විඥානං අනිච්ච. අනිච්ඡා සංඥා කිමති සබ්බ සංකාරේසු අට්ඨියති හරායති ජිකුච්චති. සියලු සංස්කාර ධර්මයන් පිළිබඳව දුකටපත් වෙනවා, ලැජ්ජාටපත් වෙනවා පිළිකුල් කරනවා. ඒකෙන් කියල කියන්නේ අනිච්ඡා, ඉච්ඡා නැහැ කියන එක. ඉතින් ඒක බුරුමපති බොහොම ලස්සනට පැහැදිලිව පිරිසුදු කරලා තියෙනවා. අපේ ගිරිමානන්ද සූත්‍රයේ දැන් ඔයක මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ශේක ප්‍රතිපදාවේදී මේ uppannam manapa uppannam manapa uppannam manapa manapa uppannesu manapesu uppannesu manapesu uppannesu manapa manapesu atti yati harayati jigucchiti එතන ගන්න ඕන අනිච්චා කැමැති වෙන්නේ නැහැ අනාපමනාප පහළ වෙනවා ඒකට කැමැත්තක් නැහැ නිත්‍ය නැහැ කියන එක නෙවෙයි නිච්ච ඉච්ඡ කියන පද දෙකට අනිත් පැත්ත තමයි අනිච්ච අනිච්චා. ඒ පැටලවිල්ල මේ අපි ලංකාවේ තමයි අටුවාව ලියලා තියෙන්නේ. අටුවාවේදී පිරිසුදු කරලා දීලා නැහැ. බුරුම කට්ටිය මේක අල්ලගෙන චත්ත සංගායනා මේ ත්‍රිපිටකයේ අනිච්චා කියලා තමයි ඊර්මානන්ද සූත්‍රයේ තියෙන අනිච්චා කියලා. ඒ නිසා මම හිතන්නේ බුරුමේ දෙන ඉරේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අතුවාවිත් මම හිතන්නේ පිරිසිදු කරගෙන ඇති. අංකාරදී ඒක යන්නේ අර තාලෙම තමයි. ඒකයි ඔය ප්‍රශ්න නැගි. දැන්නයි. අයි ප්‍රශ්න අපේ ස්වාමීන් ධර්ම කාරණා. ගෞතම ස්වාමීන් වහන්සේ භාවනා කිරීමත් මෙහි කිරීමත් අතර ඇති වෙනස පැහැදිලි කර දෙන්න හැකි. සමහර සූත්‍ර කොටස් දස සංඥා පටිච්ච සමුප්පාදේ කායගත සතියේ කොටස් 6 දෙක සූත්‍රයේ ආගේ මෙනෙහි කිරීමෙන් මගේ නිබ්බිදාව දියුණු වී උපාදානයක් වේගයෙන් අඩු විය. මෙනෙහි කිරීමෙන් ලැබෙන ඥානයන් භාවනාමය ඥානයන් අතර වෙනසක් ඇතැයි මට සිතේ. පැහැදිලි කර දෙන්න බැරි දීර්ඝාෂ වේවා. ඉතින් මෙනෙහි කිරීම කියලා ඇවිල්ලා තියෙන්නේ මානසික කාර්ය කියන එක චෛතසිකයක්. අයෝනිසෝ මනසිකාර යෝනිසෝ මනසිකාර වශයෙන් එක දෙකට බෙදලා තියෙනවා. ඒ නිසා මෙනෙහි කිරීම අයෝනිසමංස්කාරයෙන් ඉඳන කොච්චර කෙරුවක්වත් එක භාවනාවක් වෙන්නේ නැහැ. ඔයා ඉන්නේ පැරණි හනමිටියමයි ඉඳගෙන කොච්චර මෙනෙහි කරත් වෙනසක් වෙන්නේ නැහැ. මේ යෝනිසමංස්කාරය දායෝනිසමංස්කාරය යෝනිසමංස්කාරට පෙරලීම තමයි ඔය භාවනාවේදී ඇති වෙන විපරිණාමය. එහෙම නැත්නම් ඇති වෙන වෙනස. ඉතින් භාවනා කියන වචනය වඩනවයි කියන එකයි. ඒකේ අදහස වඩනවා කල්ටිවේට් කරනවා කියන එක තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ ඒ නිසා භාවනාව ඇතුලේ තියෙන පුංචි කොටසක් තමයි මානසිකාරේ මෙනෙහි කිරීම නැත්නම් යෝනිසමස්කාර අංශමස්කාර කියලා කියන්නේ. ඒ නිසා මේ දෙක භාවනාව වශයෙන් ගන්නකොට නම් දෙකම එකයි. නමුත් මානසිකාරේ කියන්නේ ඒක ඇතුලේ තියෙන ඇඩ්වර්ටින් කියලා එක වචනයක් තියෙන ඉංග්‍රීසියෙන් බොහෝ දේවල් තියෙනකොට එකට අවධානය යොමු කරනවා කියන්නේ ඇඩ්වර්ටින් කියලා. ඇඩ්වර්ටයිස්මන්ට් වචනේ වෙලා තියෙන දෙකේ. අන්නේ ඒක තමයි මානසිකාරයෙන් කරන්නේ අපි ඔය පරණ තියෙන්නේ ස්වයංවරය කියලා එකක් තිබිලා තියෙනවා. හොඳ රාජකුමාරයෙකුට කුමාරිකාවන් තෝරන්න ගියාම රජුරෝ කරන්නේ අසල් තියෙන රාජ්‍යන ඔක්කොටම පණිවිඩයක් කරලා ඔක්කොම කුමාරිකාව ගෙන්නනවා. එන්න කුමාරයාට කියනවා කැමති කෙනා ගන්නයි කියලා. ඒකට කියනවා ස්වයංවරය කියලා. ඉතින් ඔක්කොමලා ඔක්කොමලා තරුණ වයසේ සිතට බඳ ගන්න සුරු තමන්ගේ රූපලාවන්‍ය පෙන්නගෙන ඉන්නම කුමාරයාගේ හිත යන්නේ එක්කෙනෙකුටනේ. ඉතින් ඒකෙම එකක් තමයි ඒ ඒ එක්කෙනෙකුට හිත ගිය ගමන් හිත යනකම් හැමදෙනාම කුමාරයා කෙරෙහි මේ මනාපෙන් ඉන්න කුමාරයාගේ හිත ගන්න. එක්කෙනෙක්ට හිත ගිය ගමන් අනිත් සියල්ලම හැතිරිය බවටපත් වෙනවා. ඒක කුමාරයා දන්නේ නැහැ. ඒක නිසා අපන්නකෝ හිටියානම් අදහස ප්‍රකාශ කරන්නේ නැතුව ඉන්න තාක්කල් සේරම මල්ලේ. අදහස ප්‍රකාශ කරපු ගමන්. ඒ ඥානපෝධික සෝයන් සඳහන් කරලා තිනවා අපි යමක් තෝරනකොට බොහෝ දේවල් ප්‍රතික්ෂේප කරනවා කියන එක දන්නේ නැතුව එකක් තේරීම හරහා විශාල හතුරු පිරිසක් ඇති කරගන්නවා කියන එක. ඒ තමයි බුදුසසුන ප්‍රතිරේ තියෙන අපන්නක ප්‍රතිපදාව තේරෙන ගතියක් තියෙන එක ආඩම්බර කරන්න එපා අදහස් ප්‍රකාශ කරන්න එපා. ක්‍රම නීතිපා. ඒ කියන්නේ මම මෙහෙම පරණ කවියක් තියෙනවා. නැන්දගේ හිතේ උන් දැගෙදුව බැඳ දෙන්න මාමගේ හිතේ මාමරවා වැඩ ගන්න අක්කගේ හිතේ නංගිවදී බේරෙන්න මගේ හිතේ දෙන්නම අරගෙන යන්න <laughs> දෙකම දෙන්නම ගන්න ඕනකොට නංගි ලස්සනයි කියන්නේ යන්න නරකයි. එතකොට අක්ක නිකම්ම තරහ වෙනවා. තරුණ සම තරුණ කමනේ අම්මා වගේමයි දුව. තියෙන ටෙක්සෝනවල අන්නේ වගේ ඉන්නවා. ඉතින් මේ එකට හිත යොමු කිරීම නිසා තමයි මේ මුළු සංසාරේ අපි දුක් විඳින්නේ. බුදුජානකයේ කියන්නේ මාතා යත නියම් පුත්තං ආයුෂායක පුත්තමන්ටවත් ඒවම් සබ්බ භූතේසු. මාන සම්භාවය අපේ ප්‍රාණ. ජාරුවේ කුණුතුලේ දරුවෙකුට අම්මා කොහොමද පෙන් කරන්නේ? මෛත්‍රී කරන්නේ ආදරේ ඒ වගේ සියලු සත්‍යයන් කෙරේ මෛත්‍රිය. දැන් අපි මේ සිංහල බෞද්ධාගම්මත් මෛත්‍රියක් වෙනම තියෙනවා. දෙමළ කල්ලතෝනි මෛත්‍රියක් වෙනම තියෙනවා. අරකට මේක සම්බන්ධ කරන්න බෑනේ දැන් තියෙන ක්‍රමයේ. එකක් තෝරනවා කියන්නේ සාහසික අපරාධයක් කියලා හිතනවා. ඒකට ඒ නිසා මයින්ඩ්ෆුල්නස් එකට කියනවා choiceless awareness කියලා. be aware without a choice. එනත්තන් කියනවා evenly suspended attention. ඒකට කියන්නේ ඒ කියන්නේ බය ඇටෙන්ෂන් මයින්ඩ්ෆුල්නස් එකට අවශ්‍ය මානසික தත්ත්වයේ සියලු දේ කෙරේ සමසිත. අමාරු. අපේ හිත දකින්නකොටම ඒකට වර්ගීකරණයක් දීලා ඉවරයි. ඒක ඒක බුදුරජාණන් කියන එකට කරන්න දෙන්නේ නමුත් ඒක ප්‍රකාශ කරන්න එපා. කරබනේ ඉන්න තව සැරයක් බලන්න. තව සැරයක් බලන්න බලන්න බලන්න අපි අර අපේ තේරීම එන්නේ එන්නේ වෙනස් වෙන නිසා නිරීක්ෂණ වැඩි කරන්න නිගමන අඩු කරන්න කියලා කියනවා. පුළුවන් තරම් ශක්්‍යතා පරීක්ෂණ කරන්න. නැවත නැවත යොදවේදව බලන්න තියන් තීන්දුව කරන්න එපා. කෙලස් පරිත මනස මිනිස් නැවත නැවත බැලීම අඩු කරලා දැකපු ගමන් මිනිස්චය කරනවා. අන්න එහෙම කට්ටිය පුළුවන් තරම් අසත්පුරුෂයන් වශයෙන් මෙන් කරන්න සමාජය. මේ තමන්ගේ ඇසුරින්. මේ හදිසි තීන්දුව ගන්න කෙනා හරියට අර වඳුරට කඩුව බාර දීලා පුදිය ගත්ත රජුරවන්ට වෙච්ච ඉති තමයි වෙන්නේ. නැසෙක් වහම ගමන් කොටනවා දෑයට බදලා. හදිසි තීන්දුවකාරයෝ අද මේ තියෙන ইনফরমේෂන් ටෙක්නොලොජි එක සහ මැනේජ්මන්ට් ටෙක්නික් එක හරහා තීන්දුව ගැනීමේදී අමනයි. එක්කෙනෙකුට අක්කත් බෑ ඒ තීන්දුව පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඔක්කොටම ඕනේ හදිසි තීන්දුවට අර දා ගන්නවා. දාපු ගමන් අතපුච්ච ගන්න. ඒක නිසා අපි ඒ නිරීක්ෂණ වැඩි කරන එක තමයි අනුපස්සනා කරනවා කියන්නේ නිගමන අඩු කරනවා. දැන් කවුරු හරි ඇවිල්ලා මට කිව්වොත් එහෙම ඔබතුමා දැන් නිසනවනේ ඔබ වහන්සේ ලොකු හම්දුව. මේකට වහා විනිශ්චයක් ඕනේ කියලා. මම රණ රත් වෙන්න ගහලා කියනවා මම ලොකු හම්දුවේ ඔබට විනිශ්චය කරන්නේ. මම ඔබේ දාසියෙක් නෙවෙයි ඔබේ ගුරුන්නාන්සේ. ඔබ කොහොමද මට කියන්නේ විනිශ්චය කරපන් කියලා. මම ඕනනම් විනිශ්චය කරන්න නැත්නම් නිකන්. ඒකනේ මගේ නායකව කියන්නේ. උඹේ නෝද මට විනිශ්චය කරන්න කියලා දෙන්නේ. ඒකට උඹේ අතවැසියෙක් නෙමෙයි මම. දැනගෙන කතා කරපන්. එල්ලුණා ගේට්ටුව ළඟට යනවා. ආයි දෙකක් නැහැ. එච්චරයි. එහෙම නැත්තම් කරන්න බෑ. මේ හැම කෙනාම ඉන්න අර ටික ටිකුණයි මේක කරයි අරක කරන්න කියනවා. වෙන පංචාවිච්ච පත්‍රය කියවද කියලායි. ළමා පෙළ කියවද කියලා. මොකද අපිට මොකද බාන මේ වැඩි කරන ඵලයක්. එහෙනම් මම ලොකු ආවුද. ඉන්න එහෙම දෙක කියනකොට අතන ඉඳගෙන කතා කරන්නේ ඉන්නේ ඇතුළට. ගැහුවොත් දොන්න බලන්න කතා කරන නිසා හිතටත් කියන්න ඔබ ඕන විනිශ්චය කරපම් ප්‍රකාශ කරන්න දෙයටවත් ඕක නැවතරයක් බලපන්. හිත ප්‍රකාශ නොකර ඕක නැවතරයක් බලපන්. කද්දාවත් අර විනිශ්චයන්නේ. ඊළඟ පිට බුදුජානකසේ දීලා තියෙන මේ ඉවසීමේ ශක්තිය කියන්නේ මොනම දෙයක්වත් විනිශ්චය කරන්න යන්න එපා. විනිශ්චය කරන්න කිසිම විදියකට අපිට නෑ අයිතිවාසිකමක්. අපි ඇවිල්ලා නරපමු. කවුරුට කිව්වොත් කියනවා හරි මේ ප්‍රශ්නයක් තියෙනවා අපි ඔක්කොම සාකච්ඡා කරමු ගන්න තීන්දුවක් ඒකයි. ඉතින් ඒක හිත වෙනකොට වෙනස් වෙන ඉතින් ඒක කරන්න බෑ ඒක ආයෙ වෙනස් වෙනවා කියන වෙනස් කිසිලොක්ම ඉවරයි agree to disagree disagree to agree ඒකට කිසිම දෙකින් ටෙන්ෂන් එකක් එන්නේ මේ ලේසි නෑ මම දන්න හැබැයි මම පහනා කරන්න ඉස්සරලා ඕකමයි ළඟ තිබ්බා ඒ තරම්ම කට්ට වෙට්ට පිටලෙක් ඒක මම දැනගෙන හිටියා මේ මට ඇඩල් සයිකොලොජි කරපු ප්‍රොෆෙසර් කතා කරා මේකෙන් පරිසංයම් ඒ තරම් જાති මිනිස්සේ මොනම දෙයකටවත් අහු වෙන්නේ නෑ අකුණ්ඩ උන්නේ අපි ඇවිල්ලා නිකම්ම නිකන් නරපන්නෝ අපිට අපි කාටවත් විශ්ය කරන්න මොකද්ද අපිට තියෙන අයිතිවාසිකම් වෙස්ටඩ් ඉන්ට්‍රස්ට් එකක් ගන්න බෑ තමන් අයිය වෙන්න බෑ ඉස්සෙල්ලා විශ්ය කරන්න මම කියනවා මම අයියා නෙවෙයි කවුරු එලකතු විශ්ය කළ යුතුයි කියලා ගහන කන රහිත රත්ෙන් දෙයක් ගහලා කියනවා දැනම දැනම කතා කරපන් ඔබ කවුද මට විශ්ය කර විශ්ය කරන්න කියලා කියන්නේ මොනම දෙයක් අත්නම් හොඳට මතක තියාගන්න අද මැනේජ්මන්ට් වලට කිසිම කෙනෙක් නැහැ ලෝකේ ඇමරිකාවට සම්පූර්ණ මැනේජර්ස්ලා ගෙන්නන්නේ ඉන්දියාවේ. හැම টොප් කම්පැනි එකම ඉන්දියන් කාර්ය තමයි මැනේජ්මන්ට් කරන්නේ. මොකද එක්කෙනෙකුට ද්වේෂ කරන විනිශ්චය විනාඩියක්වත් හිටින්නේ නැහැ. මොකද කර්ම කාරණා කලකා බලන්නේ විනිශ්චය කරන්නේ. මානසික කාර්යයක් නැතුව විනිශ්චය කරනවා. මානසික කාර්ය කියලා කියන්නේ ඒකම නැවත යොදවනවා. ඊගා චිත්තක්ෂණේ බලන්න. ඊගා චිත්තමනෝ වෙනවා මේක වෙනස් වෙන සුළුයි කියලා. ඒ නිසා මේ මානසිකාරය සහ භාවනා කියන එකෙන් මම හරි කැමති මානසිකාරයට භාවනා කියන වචනේ මුගා කඩුවේ පාවිච්චි කරන්නේ මොකද ඒ තරම් මිස්යුස් කරලා තියෙන වචනේ. ඒක නම හොඳ නිදර්ශනයක් කියන්නම් මේ භාවනා කියන වචනේ මිස්යුස් කරන්න ඇති. ඔය අයිදන්නේ මෙහෙත් තියෙනවා. පර්ත්වලත් තියෙනවා. ඒ බීච් එකේ ඉන්න පුළුවන් ඇඳුම් නැති අයට විතරයි. ඒ මම හිතන්නේ මෙහෙත් තියෙනවා දූපත් ජපානයේ දෙන්නෙකුට කාම සේවනය කරන්න ඕනේ නම් එතන ගහලා තියෙනවා මෙඩිටේෂන් හෝල් කියලා එකක්. ඔන්න ඒක තමයි මෙඩිටේෂන් කියන්නේ. ඉතින් ඉතින් මෙඩිටේෂන් කියන වචනේ අපි මේ දාගෙන තියෙන එකයි අරකයි කියලා ගත්තාම සම්පූර්ණ දෙකක් නිසා ඩික්ෂනරි මීනින්ග් එක ගත්තොත් සම්පූර්ණ වෙනස්. මනසිකාරය මෙනෙහි කිරීම කියන එක විශේෂයෙන්ම හදිසියේ අඩුමත කරලා ගත් එකක් ඔය ත්‍රිපිටකයේ තිබුණ එක බොහෝ දේවල් කියදී එකට අරමුණට හිතේ දීමේ ශක්තිය ඒක මේ භාවනා විතරනේ අනිත්‍යවත් කියදෙනවා. නමුත් ඒක විපස්සනාට අත්‍යවශ්‍යයි. ඒ හරියට ඒ හරහා තමයි අපි මේ වීම හිතේ චිත්ත වීදිය යම් ප්‍රමාණයකට පාලනය කරනවා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගරු ස්වාමීන් වහන්සේ සතිමත් වීම යනු තමා කරන වැඩේට සිහිය පැවැත්වීමද එසේ නැත්නම් ඉදිරියේදී සිටේ ඇතිවී නැතිවී යන සත්‍යයන් පිළිබඳව සිහියෙන් සිටීමද අගන්ත පැහැදිලි කර දෙන මේ ගෞරවයෙන් ඉඳී තේරුම් ගන්නයි. මේක 100 කියන එක ඇදලා තියෙනවා මේ 100 කියලා තමන් අදහස් කරන්නේ මොකක්ද කියනවා ඔකට තමයි සත්‍ය කියන්නේ. සත්‍ය කියන්නේ 100ද කියලා මගෙන් අහනවා. සත්‍ය කියන්නේ පාලියෙන් සිංහලෙන් 100. ඉතින් මේ සත්‍ය කියන්නේ 100ද කියලා ආවම පාලි කියන්නේ සිංහලද? එච්චරයි ආයෙත් ඒක කරුණා කරලා මේ ඒ වචනේ Taman මොකද්ද මේ සිහිය කියන එකෙන් ගත්තා අපි එක භාෂාවට යන්නේ ඒකට ලේසි වැඩි. සිහිය කියන එකෙන් අදහස් කරන්න මොකද්ද කියනනම් හරි. ඒ අර විනෝද සමේ මේ තාත්තා මගුල් විදිහට ලැහැත්ති කරනකොට කෝකික් ඇවිල්ලා කියනවා මේකට මේ අපිට අර්ථපල් ගේන්න ඕනේ ඒකෙන් පොටේටෝ හදන්න තියෙනවා. <laughs> තක්කාලි කිලෝ පහක් ඕනේ ඒකෙන් ටොමේටෝ හදන්න තියෙනවා. ඒ ශාමේ දක්කාලි මාළුවට කිලෝ 5යි ටොමැටෝ හදන්න කිලෝ 5යි කියලා දැන් ලයිස්ට් හදනකොට පුතා එනවා. පුතා වෙන පුතා මේ උඹ ඉනකම් මම මේ ලයිස්ට් හදාගත්ත මේ කෝකියා කෑම ලයිස්ට් එකක් දුන්නා අල කිලෝ 10යි තක්කාලි කිලෝ 10යි ඊට පස්සේ ඌගිලාන තමයි මොකද කිලෝ 10 මොකටද? නැහැ සර් මං කිව්වේ පොටේටෝ වලින් තාල්සාවල් වලින් පොටේටෝ හදන්න තියෙනවා. තක්කාලේ උනේ ටොමැටෝ හදන්න තියෙනවා. තාත්තට ඉංග්‍රීසි නැති වුණාට දන්නේ නැති නිසා ඌ ගැහුවට පුතා පිටරට ඉඳලා එන්නේ ඊට පස්සේ කියනවා ඔබ කාටද මේ උගන්වන්න එන්නේ කියලා. ඒ නිසා අර්ථාවල් වලින් පොටේටෝ හදනවා වගේ තමයි තත්ිය කියන්නේ 100ද කියලා අහන්නේ. එනිසා ලියුපේ කියන කරුණාකල එක භාෂාවකට එන්න මේ පටලවිල්ල බේරගන්න. මේ සත්‍ය කියලා කියන්නේ පාලි, 100 කියන්නේ සිංහල. ඒ දෙකෙන් භාෂා සාකච්ඡා කරනවා නම් ඉවරක් කරතයි. අරක මේකද කියලා දාපුවාම අපි සාකච්ඡා කරන්නේ භාෂා දෙකකින්. සංනිවේදනයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක වේරන්න සිහිය කියන එකට බයිමු. සිහිය කියලා Taman අදහස් කරන්නේ මොකද්ද කියන්නේ? ඒක නිර්වචනය වෙලා නැතුව හරි අමාරු උත්තර දෙන්න. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ තද සක්මන් භාවනාවේ යෙදෙන විට බිම ඇවිදින කුහුවන් හා කඩයන් දුකිනි. එතෙන් පටන් එම සතුන් නොපෑගෙන පරිදි සක්මන් කිරීමට වග බලා ගතිමි. මේ නිසා සම්මත සුළු බලපෑමක් සිදු වූ බව දනී. නමුත් කුහුඹුවා හෝ කඩියා පසු වූ පසුන්ව පසුසු වූ පසු නැවත සම්මත හිත ගතියි. අත්වැරදීනකින් හෝ එවන් සතුන් මැරියොත් එතන ප්‍රාණඝාත චේතනාවක් නොමැති නිසා පෞසිදීමක් නොමැති බව හිතේ. සක්මනේහි මෙවැනි දේ ගැන අවධානය යොමු කළ යුතුද? ඔබ වහන්සේගේ උපදෙස් පතමි ඔබට නිරෝගී සුව පතමි. ඔය මේක ඉතින් සක්මන් කරන්න ඉස්සෙල්ලා කොච්චර දුර අපිට පෑගෙන නැති අපි දන්නේ. මොකද සතියෙන් නෙවෙයිනේ කරන්නේ වෙලාවේ. අපි ඇවිදින් උඩ බලාගන්නේ. අතීතේ හිත වෙන්නේ. අනාගතේ නිසා ඒව එකක්වත් අපිට මතක නැහැ. දැන් සතියට ගිය ගමන් මේක ඇම්ප්ලිෆයි වෙනවා. ඇම්ප්ලිෆයි වෙච්ච ගමන් පුරාකෝඹුවා, කටුකොහල් සීල ඔක්කොම පේන්න පටන් අර ගන්නවා. ඉතින් හැම එකක්ම අපි බාධා කරගන්නවා. දැන් සතිය නිසා අපිට ලැබෙන හැම ලාභයක්ම අපි බාධා කරගන්න එක තමයි මේ අපිට වෙලා තියෙන භාවනා කරගන්න බැරි. ඉතින් මේ වෙනදා නොදැක්ක කෝගියෝ අද පේන්නේ මේ ඒකට නැවතිල බලන නිසානේ. ඒ නිසා මේක සතිය පිහිටවපු ලකුණක් නෙමෙයි. සතිය පිහිටපු බවට ලකුණක් නෙමෙයික. නමුත් ප්‍රශ්නක් තියෙනවා. ඒකට අපි සාමාන්‍ය පේස් එකේ යන්න ගියාම හරියට සතාවුන කකුල ඊටින්නේ. එතකොට අපි ඒක පොඩ්ඩක් බමා කරලා තියනවාද එහයින් කියනවාද කියනකොට සත්‍ය කැඩෙනවනේ. ඒ ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒක තමයි ඔය මේ චක්කබලහම්දුරෝ ඇද්දක අඳ වෙලා ඇවිල්ලා සක්මන් කරගෙන ඉඳලා තියෙනවා. සක්මන් කරලා තියෙන්නේ සම්පූර්ණ සක්මනේ කෝපිතලා තියෙන්නේ. එන ගානක් මැරිලා. එයාට පේන්නේ. පස්සේ බුදුජානන්සේ චෝදනා කෙරෙච්චා. ඊට පස්සේ මේ පන්නෝ චක්කබලහම්දුරෝ රහත් වෙලා. ඒ අනික කටි දන්නේ මේ අන්ධහම්සෝ කරපු වැඩි අපරාධි කියලා ඒ කට්ටිය කූඹි ගන්නට ආපත්‍ය ගණන් කරනවා. බුදුදහමේලික මේ කිසිම චේතනාවක් ඇති වෙන වෙලා තියෙන නිසා මේම ආපත්‍යක් නැහැ කියලා. නමුත් තේරවාද ශාසනයේ තියෙනවා සක්වන්න ගොඩෙන් ඉස්සර සක්වන කිසි කෙනෙක් නම් තනකොටින් ගලවන්නේ. අතුගාන අතුගාලේ වෙලක පිරිසුදු කරලා තමයි සක්මන්ට යන්නේ. ඒ සක්මන් මළුව නිකන් දේවාලයක් කෝවිලක් වගේ තමයි තියාගන්නේ. ඉතින් ඒක වටේට දියාගලක් හදාගන්න. ඒ දියාගල තියෙන්නේ දියාගල හදන්නේ සාමාන්‍ය පොළොට වැඩි අඟල් හතරක් උස් කරලා. ඒකේ මට්ටම හදලා ඒක දියාගලක් හදලා ඊටත් වැඩි අඟල් හතරක් උස් කරලා තමයි සාමාන්‍ය සක්මන් හදන්නේ. සක්මනේ වැලියලනවා. වැලියලපුවා සාමාන්‍ය සර්පියෝ කුඩල් වෙනේ වංගා කඩ වෙනවා. නැත් අතු ගාලා පටන් ගන්නවා. ඒ මොකද අර සත්තු ඉඳ ඉඳ තියෙනවා ඉන්නවනම් අපි සූදානමක් වශයෙන් නැති තැනක කරන්නේ. නැත්නම් සත්තුන්ට කල්ැතු දැනුම් දීමක් කරනවා වගේ. ඉතින් ඒ වගේ ක්‍රම කරන මිසක් අපිට 100 100ක් මේකට උත්තරයක් හොයන්න බෑ. නමුත් එකක්ම දෙක කියන්නේ අපේ සංවේදී භාවය වැඩි වෙලා තියෙන බව දන්නවනම් ඒක වෙලා තියෙන සතිය නිසා ඒ සංවේදී භාවය වැඩි වීම නිසා පේන දේවල් සතිය වර්ධනයට බාධා විය යුතුයි කියලා නම් කිසිම පොතක නැහැ. ඒ නිසා කියලා තියෙනවා මේ සංවේදී භාවය වගේ දේවල් අපි යන ගමනට වැටෙන ආලෝක පාරට ආලෝකයක් කරනවා කියලා පාර අවුල් වෙන්නේ වැහෙන්නේ ගමන ලේසියි එනිසා ඒක ඒ සතෙක් හිටියයි කියලා කකුල පොඩ්ඩක් එහෙම කෙරුවයි කියලා සතිය කැඩෙන්නේ නැහැ කැඩෙන්නෙම නැහැ අන්නේම සැකෙත් දොර කරගෙන යන්න එහෙම නැත්නම් අර වගේ කූඹින් නැති ප්‍රදේශයක් තෝරගන්න නැත්නම් ඉන්නවනම් අතපතු ගහලා ලෑස්ති කරගන්න ඒව නිකන් සාමාන්‍ය කොමන් සෙන්ස් වලට තමයි කියලා දෙන්නේ අවසානයේ අවතරයි ස්වාමීන් වහන්සේ විකාර භෝජන ශික්ෂා පදේ කරුණා මෙන් පැහැදිලි කර දෙන්නේ ඉල්ලා සිටිමි. එනම් 12යි පසු සත්‍ය ආහාර පාන මොනවාද? රෝගී යෝගී එක්සෙප්ෂන් තියරම් ඉදී දෙනවා සරණයි. ඒක මේකේ බුදුදනර උගත් තැන්වල එක්සෙප්ෂන් දාලා තියෙනවා ලෙඩ තියෙනවා නතර කරන්න කියලා. ගිලානකස්ස අනාපත්‍ති කියලා. ගිලන් කෙනාට ආපත්‍ති නැහැ. මේකේ නෑ මේක. එනිසා මේ print print out කොලයක් කියනවා දෙක අර live stream. ගියපාරට ඉතලපාර අපි දුන්නානේ දස්තුරු විතරක් කිව්වනික. මේක එළිය දාන්න එළිය පෙන්නන්න ඒක ලියලා කියනවා ඒකත් අන්තිම එක නෙවෙයි නමුත් හේලුකානේ අපේ ස්වාමීන් වහන්සේ ලියව පොතේ තියෙන කොලිය. අන්න ඒක ලියලා කියනවා මෙන්න මේවා ගිලම්පස වලට හොඳයි මේවා ගන්න එපා. මේවා කාලයට හොඳයි අකාලයට හොඳ නැහැ කියලා අන්නේ live stream තමයි අපි ගොඩක් වෙලාට ඒක දෙන්නේ කියවලා බලන්න. ඒක කියුවත් ප්‍රශ්නේ ඉන්න පුළුවන් මොකද ලෝකේ තියෙන ආහාර හේරම ලයිස්තු කරන්න බෑනේ. ඒකේ තියෙන්නේ වකද ඉන්දියාව පැවිදිච්ච ආහාර ටික. ඒ අනුව අනුමාන කරන්නයි කියලා කියනවා. staple foods. ඒ කියන්නේ ප්‍රධාන ආහාර හසුරුට ගන්න. ඒ වෙනුවට ඒ කැප ආහාර allowables ඉනවා. ඒවා අපි ගිලම්පස කියලා කියනවා. පළතුරු බීම ඒ ලයිස්තු දීලා තියෙනවා. අන්න ඒක පොඩ්ඩක් ලැබෙන්න සලසන්න. එහෙම නැත්නම් මේ උපසම්පදා සීලේ පොතේ මම හිතන්නේ 69 වෙනි පිටුවක කොහෙද තියෙන අන්න ඒක අපවසරක් දෙන්න. මොකද අර මුල් මුල් දුන්නයි කියනට අන්තිම අපයට ඒක තමයි ලාට නොලැබෙන්නේ ඉඳී තියෙනවනේ. ඒක අපි කරන්නේ සාමාන්‍යයෙන් මේ පැන්ට්‍රි එකේ වීදුරුවක්කට දාලා තියෙනවා. එතකොට ඕන කෙනෙකුට ඒක බලන්න පුළුවන් ඕන වෙනකොට වෙප කරන්න පුළුවන්. දීපතක් ලේ ඔතත් අපේ කාලක ඉතුරු වෙච්චිනවා කාට හරි වෙන අවස්ථානුකූලව අත උස්සන්න ප්‍රශ්නක් තියෙනවා නම් ඒකට අපිට පුළුවන් අන අත් දෙකක් තියෙනවා. ඇහුන්නේ අර සිල්පරයක් තියෙන මාලා දන්ද භූෂණ කියලා අපි අපි දැන් සිල්පදේ මේ ඒකේ අපිට මේ කිසිම ආවරණයක් පල්ලන්නට එන්නේ නැහැ. ගීත වාද්‍යට විසූක දර්ශන මාලා මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ ධාරණ මණ්ඩන විභූෂණද ඒ ටිකද පිසුදු නැත්තේ ආදර ඒව වැටෙන ධාරණ කියලා කියන්නේ අර නැට්ටු නන්නකොට අර මෙතෙන්ද කැලලක් මෙතෙන්ද කැලලක් ඒ කියන්නේ උඩට නැට්ටුන්ගේ තියෙන ඒව ධාරණ කියලා කියනවා මණ්ඩන කියලා කියන පපු ගන්න අහන්න පබුළු වලින් හදලා තියෙන්නේ. ධාරණ මණ්ඩන විභූෂණ කියලා කියන්නේ මේ රැලි මාලාවල් දානවා. මේක ඕපන් ඇන් වීම කියනවා. මාලා ගන්ධ වලට තමයි වැටෙන්නේ මල් මාල, ගඳ විලවුන්, ඉතිවා ආභරණ තියෙන කොයි එකත් වගේ. ඒ කියන්නේ වෙන කෙනෙකුට දකින්නකොට හිත පැහැර ගන්න යමක් වෙනවනම් එතකොට මේ කෙලෙස් උපදින මට්ටමක් තියෙනවා. දැන් Tamanටත් මේක දරන්නට වැඩිය නොදරන්න දුප්පත් දරන්න පොහසත් ආදී වශයෙන් Tamanට කෙලස් උපදිනවනම් ඒ කොයි එකත් වගේ ධාරණ මණ්ඩන විභූෂණ වලට වැටෙනවා. මම එහෙම නැත්නම් අපි කියනවා ආභරණ වලට වැටෙනවා. ඒක ලොකු සංජලියල කියනවා සීලාභරණයමමුත් අනිකුත් පරිස්කාර අංග භූෂණ පරිස්කාර භූෂණ නොකළ යුතුයි. තමයි සීලය දරාගන්න. ඒක තමයි ලොකුම ආභරණේ. ඒක දස දිශාටම සුවඳ පැතිරෙනවා. මල් මාල දානකට වැඩිය. අංග භූෂණ පරිස්කාර භූෂණ කියලා කියන්නේ තමන්ගේ අංගපසක පෙන්වන එකයි. පිරිකර මේ ආභරණ පින්නනීම හරහා මේ සමාජ මට්ටම් එහෙම නැත්නම් කෙලෙස් නූපදින කෙලෙස් උපදවීම පිළිබඳව ප්‍රශ්න තියෙනවා. ගෞරවයෙන් මගේ ප්‍රශ්නය බොහොම වෙනස්. මම මේ යෝගාවචරයක් කියන කියන්නේ පුද්ගලයා ගැන තමයි මගේ ප්‍රශ්නය. මට තේරුණා හුඟක් වෙලාවට යෝගාවචර ඉර පුද්ගලයා නිකන් සෝම්බි වගේ ඇවිදින නිකන් අමුතු මුදල් ඒක තමයි මට මගේ හිතට වැටුනේ අවශ්‍ය අවුද ලිප් එක බලලා ඒකට මගේ හිතනවා මට කියන ඇයි මම සෝම්බි වගේ ඇවිදින්න ඕනේ කියලා අනිත් පැත්තේ රිජෙක්ෂන් එකක් කියන මගේ හිත no I don't want to be zombie like that කියලා ඊට පස්සේ මම රූම් එකට ගිහලා අතම කියලා මගේ රූම් රූම් එකේ රූම් එකේ ඉුවා යෝගාවචරය කියන්නේ සෝම්බි කෙනෙක් වගේ ඇවිදින්න කියලා ඒකට යාමගේ හිත ඇත්තටම පිළිගන්නවා නෑ නෑ යෝගාවචරය කියන්නේ අපිට හාමුදුරුවෝ වගේ තමන්න වැඩි. අපි එක එක ඇඳගෙන ඉන්නවා. දැන් කසාද බඳින්න ඉස්සෙල්ලා කසාද ගැන හිතන ඇදී බැඳලා පස්සේ වෙනස් නේ. පැවිදි වෙන්නේ ඉස්සෙල්ලයි පැවිදි වුණාට පස්සේ වෙනස් නේ. රස්සාවක් හම්බෙන්නේ ඉස්සලා අපි රස්සාවක් ගැන හිතන හැටි රස්සාවක් හම්බුනට පස්සේ හිතන හැටි විභාගයක් පාස් වෙන්නේ ඉස්සලා විභාග ගැන හිතන හැටි විභාගය පාස් වුණාට පස්සේ ඒක ගැන හිතන හැටි පුදුමාකාර වෙනසක් තියෙනවා ඒක නිසා කුමාරතුමන් දාස් කියලා කියනවා මලක පිපුම මල පිපුමෙන් හමාරයි තලක බිඳුම රල බිඳුමෙන් හමාරයි බිඳිගෙන එන්න හදනකන් රල ලස්සනයි පිටරට පස්සේ ගන්න දෙයක් නැහැ ඒක අපි යෝගාචර කියන එකත් අපි රාමුවක් ඇඳගෙන ඉන්නවා ඇඳගෙන ඉන්නකොට මේ පුද්ගල ભેදේ නැරන් තියෙන්නේ යෝග කියන්නේ වර්තමාන මොහොතේ එළඹ කියන එක විතරයි. යෝග වෙනවා. නැත්තම් භෝගී වෙනවා. භෝගී වෙනවා කියලා කියන්නේ කාම භෝගී වෙනවා. යෝගී කියලා කියන්නේ වර්තමාන මොහොතේ යෝගී. යෝග වෙන්න ඕක මොකද්ද පිටරක්න නෙවෙයි නතනදී. යම්කිසි කෙනෙක් වැඩිපුර තමන්ගේ නැත්තම් අදිෂ්ඨාන කරගෙන තියනවා මගේ ජීවිතේ මට ඕන කරගෙන වර්තමානට යෝග වෙන්නයි කියලා යෝගාවචරය. ඒ වෙනතු අපිට පුළුවන් ඕනෙම විදිහකට අඳින්න ඒක. යෝගාවචර කෙනක එක එකන එක එකන විදිහට අඳින ඒ ඔක්කොම මනෝ විකාර විතරයි. එහෙම නැත්නම් අපි හඳුනා ගැනීම සඳහා ලබන නන්ලයිස් මේ නාමකරණයක් නැත්නම් සංඥාත වීමක් විතරයි. ඊට පස්සේ සංඥාවන අඳුරන්න ගියාම පුත්‍රජනස අදහස් කරලා තියෙන එක නෙවෙයි. යෝගාවේ ජායති භූරි අවේගා භූරි සංඛය. යෝගාවචරය කෙලෙසට දෙන්නේ. අයෝගය නිට්ටරම කෙලෙසට හේතම්කෝ ඔබේ ඥාත්වා භවය විභවවච විභවය භවයේ වඩන පැත්තට නම් අයෝගේ භවයේ විභව කරන්න නම් යෝගේ ආනේ දේ තේරුම් අරගන්න කියන මිසක් යෝගාවචරය කොහොම කෙනෙක්ද කියලා ආත්ම සංකල්පයට දාපු ගමන් අනිවාර්යයෙන්ම පටලයි ඔය බල්ල තියෙන්නේ වචනේ ආත්මීය සංකල්පයකට දාලා පර්සනලයිස් කරලා පර්සනිෆයි කරලා පුද්ගලාරෝපණයක් කරලා ඊට පස්සේ වැඩේ මේ කියලා කියන්නේ වර්තමානට එළඹ එළඹ සිටින යෝග විච් කියලා කියනකයි ගන්න. සමිමාර්ථ චක්කු විඥානයේදී ඇතිවෙන වර්ණ සහ සතංගේ උපවන්ති දේශනා කරා මට දැනගන්න තියෙන්නේ වර්ණ සහ සතංගේ ගැන උපවන්ති පැහැදිලි කරේ නෑ ඒ මට කියන කැටගොර තමයි අපි වර්ණයට අමතරව වස්තුවේ සීමා නැගේ දුර ඒක වැగిරෙන ආකාරය අපිට දියයලා වෙන දියයල වැටෙන බව පේනවා. ඒ වගේ දේවල් අර සතහනයි කියන එක තමයි ප්‍රශ්නේ. මම සතහන කියන තැන මම කිව්වා ත්‍රිකෝණ චතුරාස්‍රාකාර රොම්බසාකාර සතහන. ඒක වැටෙන්නේ ගලා වැටීමෙන් පේන චිත්තක්ෂණ දෙකක් බැලුවොත්. එක චිත්තක්ෂණයක් බැලුවොත් පේන සටහන තමයි ඉස්සල ගන්න. චිත්තක්ෂණයේ කාලානුරූප වෙනස් වීම තමයි ආකාර කියන්නේ. මේ අපේ චිත්ත ඇති වෙන්නේ මේ මොලේ කායිය මොලේද නැත්නම් හෘදේ වස්තුවේ අර රුධිර රුධිරයේ රුධිරයේ ගැටලුවක් තියෙනවා. ඉන්න වෙනවා මෛත්‍රී බුදුහාම වෙනකම්. ඒ බුදු කෙනෙක්වත් අහන්නේ නැහැ බුදු කෙනෙක් කියනවා හිත නැති කරන්න හදනවා මේ දක්වක ලොකේට් කරන්න යන්න එපා. ඔය අහන්නේ හිතමනේ ওই ප්‍රශ්නේ. එයා අහන්නේ හිත නැති කරන්නද ඔය ඇති කරන්නද ඔය. නිසා මේ හොරාගියම්මයි පේන ඇහිල්ලක් ඔය කරන්නේ. ඒ නිසා බටහිර ලෝකෙ කියනවා argumental for the sake of argumenting වැඩි වස්තු මාරු කරන්න පුළුවන්. ලේත් මාරු කරන්න පුළුවන් පුදුල වෙනස් වෙන්නේ නැහැ. නමුත් මොලේ මාරු කරන්න බෑ. ඒක කැපුවට පස්සේ මෙතින් ඉවරයි. ඒක නිසා මොලේ තියනවා කියන කරා වෙන්නවා කියලා. අටුවාචාර්ය වංශලා කියනවා ආචාර්ය මත දීලා දීලා අන්තිමට අත්නෝමතියක් වශයෙන් මේක හෘද වස්තුවේ ආටපතක් පමණ ලේවල තමයි තියෙන්නේ කියලා. ඉතින් මේ දෙක තාම විනිශ්චය කරලා නැහැ. ඊට පස්සේ ඉස්සරහට තව යනවා. මොලේ වම් පැත්තයි දකුණු පැත්තයි ගත්තොත් දකුණු පැත්ත තමයි හෘද වස්තු පාලනය කරන්නේ වම් පැත්ත තමයි අනිකුත් අර්ථ පාලනය කරන්නේ ඒ නිසා එක මොලේම පළු දෙක සම්පූර්ණ පුද්ගල දෙන්නේ එක්කෙනෙක් හරිම රළුයි පරුසයි කිසිම කෙනෙකුට නැගී හිටින්න දෙන්නේ ඒ වම් මොලේ අපි අධ්‍යාපනයෙන් දිනු කරන්නේ ඒක දකුණු මොලේ හරිම సౌందర్యාත්මකයි සියල්ල බලන්නේ සමස්තයක් වශයෙන් ඔක්කොම දකින්න එකට ඒ මොලේ සාමාන්‍ය ගෑනු ගතිය වගේක් තියෙනවා හැම වෙලාවෙම පස්සට දාලා තියෙනවා. ඉතින් අපි ඉගෙන ගන්න ගන්න ගන්න පරිසෝ ගතිය වැඩි වෙනවා. අර සමස්ත ගතිය අඩු වෙනවා. ඉතින් ඒක හෘද වස්තු පස්සට යනවා. අඟුම්බර ගතිය පස්සට ගිහිලා ඒ ආක්‍රමණශීලීත්වය පෞරුෂත් පරිසෝ ගතිය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා විද්‍යාව තව දියුණු වෙන දියුණු වෙන පරිසොත් වැඩි වෙනවා. ඒ වගේම ආක්‍රමණශීලීත්වය වැඩි වෙනවා. කිසිසේත්ම සමස්තය ගැන හිතන්නේ මුළු ලෝකේ රත් උනත් එකයි සීතල උනත් එකයි පරිසරයේ කෙලෙසුණත් එකයි නැතත් එකයි. సౌందර්යම වැද්දක් ඇත්තෙම නැහැ. ඉතින් මේකේ දැන් අවුරුදු 100ක් අපි අන්තභාග වෙලා තියෙනවා. මුළු ලෝකෙම යනවා විද්‍යාව හරි කියන පැත්තේ. මේකට තමයි අවිද්‍යාව කියන්නේ. මේ විද්‍යාව හරි කියලා දැන් මේ කියන අධ්‍යා හරි කියන හැම කෙනෙක්ම යනවා බලනකොට අවිද්‍යාව කියලා ගැට් වෙලා කියනවා. මොකද ඒක ඉක්මනට ප්‍රතිඵල දෙනවා. මේ විද්‍යාව නිසා අපිට වහවහ අපිට ඕන දේවල් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ ඒක මනස කියලා කියනවා. මොළේ කියලා කියනවා. මේ පැත්තේ හෘද වස්තු කියලා කියනවා. නමුත් මේ දෙක විනිශ්චය කරන්න දැන් මේ අටුවාලියන යෝගෙත් මේ ප්‍රශ්නේ මතු කරලා අටුවාචාන් වහන්සේලා අත්නෝමතිය දීලා තියෙන්නේ ඒක තේරවාදී පිළිගන්නවා. තේරවාදී කියන අටුවා පිළිගන්න කට්ටිය. පැටේට පිළිගන්න කට්ටිය කියනවා ඒක මේ මොළේ කියලා. නමුත් දැන් අවුරුදු මම හිතන 40කට විතර ඉස්සෙල්ලා මේ දකුණු ඇමරිකාවේ ආජන්ටිනා මොකද ඒ රට මට මතක නැහැ. ඒ රටේ ඉන්න කෙනෙක් මොලේ ග්‍රේ මැටර් එක හදිස්සිය මරණ එක්කෙනෙක් කිව්ව අරගෙන පාකින්සන් තියෙන කෙනෙකුට ඉන්ජෙක්ට් කරාට පස්සේ අර ග්‍රේ මැටර් එක පාකින්සන් තියෙන කෙනාගේ වැවෙන්න පටන් ගත්තා. පළවෙනි වතාවට මොලේ ඉතා පුංචි කොටසක් පද්ද වුණා. දැන් මේක දිගේ කරගෙන යන්න වෙනවා මොලේ විනාශ කරන්න පුළුවන්. එතකොට විනාශ කරන පුද්ගලයා වෙනස් වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ මොලේ වගේ පාකින්සන් තියෙන කෙනෙකුට අලුත් ක්‍රේමයට දාලා තය වුණාට පස්සේ ඒ පුද්ගලයා මත නැද්ද කියන එක. ඊට අමතරව වාර්තා වෙනවා කිඩ්නි මාරු කරුවාට පස්සේ ඒ මිනිස්සයා මිනිසෙගේ පෞරුෂත්වය වෙනස් වෙනවා. එනිසා රුචර්ජකම් වෙනස් වෙලා දාපු ගමන්ම නැහැ. ටික දවසක් ගියාට පස්සේ බලනකොට මැරිච්ච මිනිස්සගේ මිනිසා හන්ට කෙනෙක්. එයාගේ ලකුණු මෙයාට ඇවිල්ලා මේ මිනිසයා බොහොම අහිංසක මිනිසෙක්. ඒ මිනිසාට දැන් හන්ටි එහෙනම් සත්තු මරණ ආසාවක් ඇවිල්ලා ඉතින් හොයලා බලනකොට කිඩ්නික දීපේ කනාගේ කැටලකම ගැක් ඇවිල්ලා. ඒ නිසා ඒක මොලේ මාරු කරනවද හෘද වස්තු මාරු කරනවද කියන ප්‍රශ්න තියෙන උත්තර නැහැ. ඒවා ඒකෙන් කෙරෙන්නේ වර්තමානයේ හිත අන්නන එක විතරයි. වර්තමානයේ එළඹ වාසය කරන කියන සරල භාවය සහ අහිංසක බව නැති කරලා අපිට මෙවැනි චිත්තාමය ඥාන දිගේ අවුරුදු ගණන් ඉන්න පුළුවන්. කෙලවරකට එන්න බෑ. ඉතින් අපිට මායя දෙන හොඳ සීනි ගෝලෙ. හොඳ හොඳ ප්‍රහේලිකා ඒක විසඳ විතර හිටපන්. ඉතින් Tamange වලින්ම හපාගත්තා වගේ ඉතින් හිතනවා කීක ඉන්නවා. මනුෂයාද කරන්නේ උච්චරයි. කිසි කෙනෙක් මේ කරන්න පුළුවන් මේ සරල දේ කියන්නේ නැතුව වටේට මේක සංකර කරනවා. ඉතින් අර යන්න පාරක් තිබේ නම් අසොන්දර පෙනේ නම් කිම බැදිවල යන්නේ මම්මුලා වූ එකෙකුසේ. ඒගොල්ල be don't be eccentric. මේ මේ වර්තමානයේ ඉන්න. එතකොට වෙන්නේ අපි නෝන්ජලියෝ මැට්ටෝ කිසිම දෙයක් කරගන්න බැරි කිසිම දෙයක් උනන්දුවක් නැති ප්‍රශ්න හැබැයි ඒකට යෝගී කියලා කියනවා. අර පැත්තට ගියාට පස්සේ philosophizing psychological games ඕනතරම් යනවා හරි ඩ්‍රමැටික් හැබැයි ටොංගාන දන්නේ කෙලස්. ප්‍රධාන වශයෙන්ම අවිද්‍යාවට පොර වැටෙන්නේ. ඉතින් හරි ඒ කෙනා කරගන්න දෙයක් නිසා වෙන කෙනෙකුට මොකුත් කියන්නත් බෑ. කාට හරි ඕන නම් ඉතින් පිස්සු කෙලින්න උට පිස්සු කින්දස්ත දෙන්න බෑ. බබාගේ මනාවෙන්නේ. ඉතින් බලනකොට ඔය ලියලා තියෙන පොත්තට මේ කියවන්න ඕනේ. ඔය හදන කුණුහරුප වැඩික තියා බලන්න ඕනේ. බලනකොට තමයි තේරෙන්නේ මනුෂයා කොච්චරක් ඒ තමන්ම කිචි කවගෙන ඉනාවේ ඉන්න කැමතිද කියලා. නැත්තම් ඉඩාරින්න මට දකින්න මගේ හීනේ. දැන් දවන්නේ බොහොම ලස්සනද කියනවනේ. මගේ මානවයිජුවාදී නම් මගේ හීනෙට අත තියන්න දෙන්න එපා. බොම්බ වැඩක් බලාගන්නේ. ඉතාරින්න මට දකින්න මගේ හීනේ. දීක තමයි අපේ මානවයිජුවාදීකම වෙලා. මේ පිස්සු කෙලින්න අවසර දෙන්න. සුබන්නම් කියන්නේ අනේ ඇති වෙන්න පිස්සු කෙලපන් මේ හොඳ අම්බුච්චලයි හොඳට පිස්සු කෙලපන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මම දන්නවා කොච්චර පිස්සු කෙලියත් ඕන වෙලාවක සතිමත් වෙන්න ඕන. ඒක මගේ ජීවිතේ මම දැකලා තියෙන දෙයක්. කොච්චර පිස්සු කෙලිය සතිමත් වීම වැලකනේ වදසිමත් වීමට ඉස්තර හානියක් කරන්න බෑ පිස්සු කෙලිය. ඒ නිසා ඇති වෙන්න පිස්සු කෙලවා. හැබැයි මගෙන් තල්ලි ඉල්ලන්න දෙන්න එපා. උඹේ ඉඳලා දෙන්න පිස්සු කෙලවා. පිස්සු කෙල්ල වරෙන් බය වෙන්න දෙයක් නැහැ. ඕනම වෙලාවක ආයෙ සතිය දෙන්න පුළුවන්. ඒ නිසා ඉස්තර හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා ෆිලොසොෆි වලට බනින්න ඕන කමක් නැහැ. මේ තියෙන පොත්පත්වල තියෙන මහ පුදුමාකාර දේවල් නේ අද තියෙන ලියවිලා තියෙන පොත්පත් කියනකොට එතකොට පේනවා කොච්චරක් සූක්ෂම විදිහට අපි වර්තමාන පරණවද කියලා. අපි කල්පනා කරුවොත් ඒකයි ඒගොල්ලන් කල්පනා දිගේ ගියත් එච්චරයි. හරි වෙලාව හරි. ඒ නිසා ඉවර කරනකොට කියනවා මේ මම එදත් කිව්ව ඒ කතාව. අපි මේ විශ්වවිද්‍යාලේ කියලා BS එකක් ගත්තට පස්සේ කියන්නේ ඒක බුල්ෂිට් කියලා. MSc එකක් වෙනකොට more shit PhD වෙනකොට file deep and high කියලා කියනවා. අචාන් බ්‍රම් කියනවා permanent head damage කියලා. ආදන්න බෑ. අරගත්තට පස්සේ මාත් භාගයක් කාලා තියෙන එක මම දන්නවා ටිකක් යන පාරේ නිසා නිකම් මේ සාමාන්‍ය සිම්පල් සයිමන් වෙලා ඉන්නවනම් නිවනට කිට්ටුයි. ඒකයි සෝපා කළාට එහෙම ලේසියි. වැඩිපුර ඉගෙන ගන්න ගියොත් එහෙම ඒකම අජීර්ණ වෙලා ඉගෙන ගන්න නැතුවත් බෑ. ඉගෙන ගන්නත් ඕන. දැන් මම ඉගෙන ගත්ත නිසා මයිත් එක ඉගෙන ගත්ත කට්ටිය එන්නේ හැප්පෙන්නේ. මම පෙනී කුප්පනෝ ටක් ගාලා ඕන ඉතිනවා. ණයා ඉන්නවා. ඒ මොකටවත් නෙමෙයි කවුරුරි ආවොත් සෙල්ලම් කරන්න දෙන්න බා. පෙනේ තියෙන හැබැයි පෙනේ නොපෙනේ. එහෙම නැතුනොත් කියනවා මේ ඕව ගිහිල්ලා නැතු ඕගොල්ලෝ කරලා තියෙන අර කමන්නේ කරලා තියෙනවා. කාලා තියෙනවා. ඒ කරන කාලේ බුදුරජාණන් වහන්සේවත් ගණන් ගත්තේ නැහැ. දැන් පේනවා බුදුරජාණන් වහන්සේ කියලා දේවල් එක බලනකොට අර පිස්සු කිලපු අයගේ කණ්ඩම දෙයක්. ඒ නිසා mind your own business be mindful යෝගාවචරයක් වෙන්නේ යෝගාවචරය කියලා කියන්නේ be here and now. අපි එකෙන් අපේ ධර්ම සාකච්ඡාව අද සමාප්ත කරනවා අපිට පැයකට වගේ සාතන කාලයක් තියෙන සක්මන් කිරීම සඳහා අපි හතරට නැවත එකතු වෙනවා පරියන්ක භාවනාවක් සඳහා ඒ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම දේ සාකච්ඡා නිමාසට හංගනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.